ඉතින් මේ සෑම දවසකම දිනචරියාවේ අපි ධර්ම දේශනාවක් සඳහා කාලය වෙන් කරගෙන තිබුණා. අදත් අපට අද දවසේ ධර්ම දේශනාව සඳහා කාලයයි එළඹිලා පෙළඹිලා තියෙන්නේ. ඉතින් අපි මේ දේශනාවල් එකින් එක දවසේ පවත්වන දේශනාවල් එකින් එකට යා වෙන විදිහට දේශනා මාලාවක් විදිහට පාත්තන්ටයි මුලින්ම අදහස් කරගත්තේ. ඒ පවත්වන දේශනා මාලාවේ ප්‍රධාන මාතෘකාව වශයෙන් අපි ඉදිරියෙන් තියාගත්තේ සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර පිටකේ සංග්‍රහ වෙලා තියෙන සංයුත්ත නිකාය ඛණ්ඩ වර්ගයේ ඛණ්ඩ සංයුත්තේ සංග්‍රහ වෙලා තියෙන මේ සත්අට්ඨාන සූත්‍රය. මේ සත්අට්ඨාන සූත්‍රය ඒ පටන් ගන්න මුල් වචනේ අනුව නම් කරලා තියෙනවා. ඒකට කියන්නේ සත්අට්ඨාන කුසලෝ භික්කවේ භික්ඛු ත්‍රිවිධූප පරික්ඛේ ඉමස්මින් ධම්ම විනයේ කේවලී උසිතවා උත්තම පුරිෂෝති කියන සරුවචනාංශගේ වචනේ අනුවයි නැත්නම් මේ ආරම්භක පාළි පාඨයේ අනුවයි මේ සත්තට්ඨාන කියන වචනේ කෙටියෙන් අරගෙන තියෙන්නේ. ඒකෙන් අදහස් කරන්නේ සරුවචනාංශනත අපට උගන්වන්න හදන්නේ මේ අපි සාමාන්‍ය භාවනා ලෝකේ පංචස්කන්ධය වශයෙන් හඳුනා ගන්නාලද මේ කඳු පහේ දත යුතු ස්ථාන හතක් සත්තඨාණේ කියලා කියන්නේ ස්ථාන හතක් පිළිබඳව දැන ගැනීම සහ දැනගත්තාම වෙන වටිනාකම. ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ පංචස්කන්ධය පිළිබඳ මේ හත් ස්ථානේ දන්නවා නම් ඒ ශ්‍රමණෙක් වේවා බ්‍රාහ්මණෙක් වේවා ඒ පුද්ගලයා ඒ පිළිබඳව ධාතු මනසිකාර පටිච්ච සමුප්පාද ක්‍රමවලට ත්‍රිවිධූප පරික්ෂී ක්‍රමයට උපපරීක්ෂා කරනවා නම් ඒක නා මේ ශාසනය මේ නෛර්යානික සී සද්ධර්ම ශාසනයේ කේවල தත්ත්වයටපත් වෙනවා. নিরপেক্ষ தත්ත්වයටපත් වෙනවා. ඒ වගේම පුසිතවා වසනෙම කොට ලද භ්‍රමචර්යාව ඇති කෙනෙක් පාටපත් වෙනවා. බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා විසින් උත්තම පුරුසයි කියලා සඳහන් කරනවා කියලා හඳුන්වා දීමකුයි මේ සූත්‍රේ පටන් අරගන්නේ. ඊට පස්සේ මේ ආකාරයෙන් සත්ත සත්ත ස්ථාන වශයෙන් දැකිය යුතු මේ ස්කන්ධ එක එකක් සරුවචන වහන්සේ මේ සත්අට්ඨාන පසුබිමෙන් විස්තර කරනවා. අපි පසුගිය දවස් තුනේදී ප්‍රධාන වශයෙන්ම මේ පංචස්කන්ධයේ මුලින් ගන්න රූපස්කන්ධය පිළිබඳව නැත්නම් රූප ධර්මය පිළිබඳව සත්අට්ඨානේ අපි අපි අපේ ශක්ති ප්‍රමාණයෙන් විස්තර විග්‍රහ විභාග කරගත්තා. අද මේ කත්තංච භික්කවේ වේදනා චෛමා භික්කවේ වේදනා කියලා ඒ රූප ධර්ම ගෙවම් කළා අරූප ධර්ම වලට පිවිසුමක් ලබන නාම ධර්ම වලට පිවිසුමක් ලැබෙන වේදනා ස්කන්ධයයි අපි අද සූත්‍රයේ අනුව ඉස්සරහට ගන්න බලාපොරොත්තු වෙන්නේ නැත්නම් දවසේ මාතෘකාව වෙන්නේ වේදනා ස්කන්ධය පිළිබඳ සත්අට්ඨහණයයි හත්ති ස්ථානයයි ඉතින් මේ වේදනාව කියන චෛතසිකය ත්‍රිපිටකයේ විවිධ ක්‍රමවලට විග්‍රහ කරලා පෙන්නලා දීලා තියෙනවා. යම් තැනක ਸਰවචනාංශ මේක දෙකට කඩලා පෙන්නනවා කායික වේදනා සහ චෛතසික වේදනා කියලා. දුක්ඛ දෝමනස්සේ සුඛ සෝමනස්සේ වශයෙන් දුක්ඛ සැප කායික වශයෙන් දෝමනස්ස සෝමනස්ස හිතේ හට ගන්නා විදියටත් පෙන්වලා දීලා තියෙනවා. එතකොට වේදනා දෙකක් කායික වාචසික කායික මානසික කියලා අපි කියනවා. චෛතසික කියන එක මානසික කියලා කියනවා. තව සමහර වෙලාවට සුඛ වේදනා, දුක්ඛ වේදනා, නොදුක් නොසුව නැත්නම් අදුක්ඛම සුඛ වේදනා වශයෙන් තුනකට කඩලා පෙන්වන වෙලාවලුත් තියෙනවා. තව සමහර වෙලාවට සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ දෙකට ඒ දෝමනස්ස සෝමනස්ස වේදනා මානසික කොටසක් දාලා පහකට කඩලා පෙන්වන වෙලාවලුත් තියෙනවා. දැන් මේකේ හයකට කඩලා පෙන්වනවා. චෛමා භික්කවේ වේදනා මහන්නේ මේ වේදනාව හය ආකාරයි. මොනවද? චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ඝාන සම්පස්සජා වේදනා, ජීවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා. වචන ටිකක් බරපතලයි. මොකද සිංහලයේ එච්චර පාවිච්චි කරන වචන නෙවෙයි මෙතන තියෙන්නේ බොහොම තාක්ෂණික වචන. කාය සම්පස්ස, චක්කු සම්පස්සජා වේදනා කියන එක මේ පටන් අරගන්නේ ඇහි ස්පර්ශය අනුව නැත්නම් ඇහැට රූපයක් මුලිච්ච වීම අනුව ඇහැට රූපයක් මූණට මූණ දැමීම අනුව එතන හට ගන්නා මනාපමනාප භාවය සැප දුක් ස්වභාවය ඊගාට කනට සද්දයක් ඇහෙනකොට කන සද්දයක් ආපాతගත වෙනකොට එතන කනේ හට ගන්නා වූ මනාපමනාප ස්වභාවය ඊගාට නාසයේට ගඳක් සුවඳක් වදිනකොට ඒ නාසී ඇතිවෙනා වූ ස්පර්ශය අනුව හැට ගන්නා වූ ප්‍රිය අප්‍රිය මනාපමනාප භාවය. දිවට රසක් වටනකොට ඒ තිත්ත කටුක මිහිරි අමිහිරි බව අනුව ඇතිවෙනා වූ ප්‍රිය අප්‍රිය භාව. කයට පහසක් ලැබෙනකොට සැප දුක් වශයෙන් ඒ අනුව පහළ වෙනා වූ ප්‍රිය අප්‍රිය භාවයේ හිතට අදහසක් ධර්මතාවයක් එල්ල වුණාම ඒකෙදී හම්බ වෙන්නා වූ ඇති වෙන්නා වූ ප්‍රියාප්‍රිය භාවය. මෙවට ඉතින් හය ආකාරයකට මේ වේදනාව හඳුන්වා දෙනවා. මේ වේදනාව දත යුතු හත් ආකාරයෙන් එකක්. මේ වේදනාවක් අපට ජීවත් වෙන මේ පංචවෝකාර භවයේ ජීවත් වෙන මිනිස්සෙකුට මේ ඉඳුරන් 6 සම්බන්ධ කරගෙන එන්න පුළුවන්. ඉතින් මේකෙත් අර කායනුපස්සනා වගේ හොඳට කරලා සතිය සමාධිය දිනු කරගත්ත කෙනෙකුට භාවනා කරනකොට සක්මන් කරනකොට එදිනදා වැඩ කරනකොට විවිධාකාරයෙන් මේ හය එක එක වෙලාවට ඉබිකම් කරනවා. ඉඳගෙන ඉන්න වෙලාවටත් වඩා සක්මන් කරන වෙලාව ගත්තොත් අපි නැවතිල්ලේ හැල්මේ සක්මන් කරගෙන ගිහිල්ලා යා කොනට ගිහිල්ලා ඒ කොනේදී හැරෙනකොට බොහෝ විට චක්කු සම්පස්සජා වේදනා පහළ වෙනවා. අර පයේ හැපෙන හැටි, රූපන ගති, කුප්පන ගති, ගැටෙන ගති, ඉද්දෙන ගති, ආබාධිත ගති බලබලා පයේ හිත පාත්වාගෙන යනකොට ඒ හැරෙන වෙලාවේදී බොහෝ විට මේ හිත ඇහැට යනවා. ඒ ඇහැට ගියාට පස්සේ ඔන්න කුරුල්ලෝ පේනවා, ගස්කොළන් පේනවා, එතකොට අර පයේ බලබලා හිටපු සක්මනේ බලබලා හිටපු ඒ පත්තුල පොළවේ ගැටෙනකොට තිබුණු ගති වෙනුවට ඇහි රූප ගැටීම නිසා ඇති වෙන චක්කු සංපස්සජ වේදනා ඇති වෙනවා. ඒකෙන් හිත ඔද්දල් වෙච්ච ගමන් සමහර විටක ඒ ගමෙන් තොටෙන් ඇති වෙන ඒ පල්ලංගේ හුකුලංගේ සාද්ද මිනිස්සු කතා කරන සාද්ද කුරුළු සාද්ද ආදී වගේ දේවල් වලට කනේ සෝත සම්පස්සජ වේදනාවටත් යන්න ඉඩ තියෙනවා. එතකොට පරිසරයේ තියෙන ගඳ සුවඳ වැදෙනකොට ඒ ඝාන සම්පස්සජ වේදනා. දිවට රසක් වැටෙන වෙලාවක නම් සක්මනේ හුඟක් වෙලාවට වෙනවා අඩුයි. ඉතින් දැන් වැඩ කරනකොට ඔන්න දිවට රස වැටෙනවා. එතකොට කල්පනා වෙනවා මම සක්මන් කරගෙන නේද හිටියේ කියලා එකපාරට ආයේ කයේ පොළවේ වදින හැටි, පාය පොළවේ වදින හැටි දකිනකොට ආයේ කාය සම්පස්සජ වේදනත් පහළ වෙනවා. ඒ අතරමැද කල්පනා හිතවිලිත් පහළ වෙනවා මගේ හිත කැඩුනා භාවනා වැරදුනා නැත්තම් ආවනවා හරි ගියා දැන් හොඳටමයි පාය පොළවේ තියෙනවා තේරෙනවා ආදි වශයෙන් හිතවිලිත් පහළ වෙනවා ඒවට මනෝ සම්පස්සජා වේදනා කියලා කියනවා මම මේ වේදනා හය මේ විදිහට එකක් එකක් එකක් එකක් ගෙන හර පාන්ට යෙදුනේ මෙතන තියෙන දත යුතු නැත්නම් මේ සත්අට්ඨහන එක ස්ථානයක් පතක් කරනකොට අපි දන්න ගන්න උත්සාහ කළ යුතු පැත්තක් තමයි එක වේලාවකට අපිට දැනගන්න පුළුවන් මේ එකයි. ඇහි රූප දකිනවනම් කන බීරි බවත්, නාසයට ගඳ සුවඳ නොදැනෙන බවත්, දියට රස දිවට රස නොදැනෙන බවත්, පයේ තියෙන පයේ පහස නොදැනෙන බවත් හිතර කල්පනා නැති බවත් දැක ගන්නාසුලුව භාවනා කරනවා නම් ඒ තරම්ම සියුම්ම යෝගාවචරයා මෙහෙවන්න ඕන හිත මානසිකාර්ය ඇහැට රූපම වෙන වෙලාවට අනෙක් ඉඳුරන් එක්කෙනෙකුටවත් නැගිටින්න ඇහැ ඉඳ තියන්නේ වේදනා චෛතසිකය ඇහි පහළ වුණා නම් ඒ චෛතසිකයේ වේදනා චෛතසිකයේ නාසයේ දිවේ කයේ මනසේ කොහයක්වත් පහළ වෙන්න බෑ මෙන්න මේ හතනෙන් මේ සටනෙන් වැඩියෙන්ම ජයගන්නේ ඇහැ තමයි ඇහැ නිතරම අධිකාරී ශක්තියක් ක්‍රියාත්මක කරමින් අනෙකුත් ගන්ධ රස පහස අභිභවනය කරමින් නිතරම ඇහි හිත පවත්වමින් ඇහෙන් රූප බලන්ට ගන්න නැත්නම් ඇහි රූප බලලා සනසවන්න පිනවන්න ගන්න උත්සාහයත් ප්‍රකට නිසයි ਸਰවචනාංශයේ මේ වේදනා ගැන කතා කරනකොට මුලින්ම ඇහැ ගැන කතා කරනවා. නැත්නම් චක්කු සම්පස්සජා වේදනා ගැන කතා කරන්නේ. ඒකෙන් ඉඩක් ස්පාසුවක් ලැබෙනකන් බලනිනවා. කන කනට එන ශබ්ද මතින් වේදනාවක් විඳින්න. නමුත් ඒක ඉතින් ඇහැ ඉඩ දෙන්න ඕන. නැත්නම් ඇහැ තල්ලු කරලා ඉඩ ගන්න ඕනේ. එතකොට තමයි අපිට සද්දයක් අහන්න පුළුවන්. එතකොට ඇහි රූප පෙනිල්ල වෙන්නේ නැහැ. නැත්නම් චක්කු සම්පත්තා වේදනා එන්නේ නැහැ. ඒ දෙකම නැති වෙලා තමයි නාසයට ගඳක් සුවඳක් අපට වැටෙන්නේ. ඒ තුනෙන්ම මග අරවන්න ඕනේ. දිවට රසක් දැනෙන්න. ඊට පස්සේ තමයි කයට පහස වැටෙන්නේ. තවත් පැත්තක් තියෙනවා මේකේ. අපි පයේ සක්මන් කරනකොට වම් පායේ දකුණු පායේ ඒ ඇතින රුප් වෙන ගති, කුප්පන ගති, ගැටෙන ගති, ඉද්දෙන ගති, හැප්පෙන ගති බලබලා යනකොට අර එකම දේ බලබලා ඉනකොට මහා කම්මැලිකමක්, නීරසකමක්, ඒකාකාරීකමක් එනවා. එතකොට අර එහා කොනට ගියාට පස්සේ හිත හැඟුම් උදාහරණයක්. මේක මේ කකුලම බලබලා ගිහිලා එපා වෙලා එතකොට ඇහැට පනින්න නාසයට දිවට කයට පනින්න තියෙන ඉඩක් වැඩි. අන්න ඒ වගේ ඔද්දල් අවස්ථාවක් බලලා ඇහැ ඉක්මනට චක්කු සම්පස්සජා වේදනාව වලට channel එක මාරු කරගන්න. එහෙම නැත්නම් කනට මාරු කරගන්න. නාසයට දිවට කයට මාරු කරනවා. මෙතන ඊටාත්ම වැදගත් කාරණා දෙකක් මතුවෙන්න වෙනවා. එකක් තමයි අපේ මේ ෂඩින්ද්‍රයන්ගෙන් එකයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා අපි රූකඩයක් විතරයි ඕනම චිත්තක්ෂණයක කවදාකවත් අපේ 100ට 100ක් ජීවත් වෙන්නේ නැහැ. අපි ජීවත් වෙන්නේ 6න් එකයි. මෙන්න මේ 6න් එක තමයි මේ චක්කු සංපස්සජා වේදනා මොහතකින් සෝත සංපස්සජා වේදනා බඩ සද්දවලට යනවා ගන්ධට රහත පාසට යනවා මේ එකින් එකට පණින වේදනා පිස්සු හැඳිච්චි රිලෙවෙක් වායි කියලා සරුවචනසේ දේශනා කර තියෙනවා කිසිම කෙනෙකුට මේකේ න්‍යාය පත්‍රයක් නැහැ. කිසිම සදාචාරයක් නැහැ හිතට. දැන් මේ ඇහි වේදනා පාන්නේ ඊගාට කනට යන්න ඕන ඊගාට නාසයට යන්න ඕන කියලා කලින් ඉඟියක්වත් දෙන්නේ නැහැ. පිස්සු අඳුරෙකුත් ඒ වගේ ඌ බලපු ගන්නට තියෙන අත්තට පනිනවා ඒකට සැලසුම් කරන්න ඕනේ නැහැ. ඉඳපුවත්ත ගැන උට ගානකුත් නැහැ. එහෙම නැත්නම් කියනනම් අහසේ වලාකුලක වලාකුළු බර වෙච්ච වෙලාවක රාත්‍රියේ අකුණු විදුලි කොටනකොට කොච්චර බලන් හිටියත් දැන් මෙතනින් අකුණු විදුලියක් කොටයි කියලා ඊට චිත්තක්ෂණ කලින් කිසිම ලකුණක් ඉතුරු වෙන්නේ නැහැ. ඒකම අකුණු විදුලිය කෙටුවට පස්සේ කිසිම ඡායාවක් ඉතුරු වෙන්නේ නැහැ. ඊගාව කොතනින් අකුණු විදුලිය කොයි ඡාපේ කොයි පැත්තට දුවයිද කියලා කියන්න බෑ. අන්න ඒ වගේ මේ වේදනාව ගැන බලනකොට අපි කිසිම කෙනෙකුට කොඳුයට පෙලක් නැහැ. කිසිම කෙනෙකුට චරියාවක් නැහැ. කිසිම කෙනෙකුට න්‍යාය පත්‍රයක් නැහැ. ඒ වේදනාව වැඩ කරන්නේ සම්පූර්ණ නන්නත්තර වෙච්ච පිස්සු වඳුරෙකුට සුක්කානම් බාරදිපු කාර් එකක් කෙලවනවා වගේ. නමුත් ඒක අපි දන්නේ නැති නිසා අපි මේ දකින දකින රූප ආශ කරනවා ආන ආන සද්දෝට ආශ කරනවා මේක මම දැකපු දේ මම ඇහුව දේ කියලා. නමුත් මම සේරම අහම්බයක් සිද්ධ වෙයි. මේක තේරුම් ගත්තා නම් මේ වේදනා චෛසිකයේ තියෙන මේ කිසිම න්‍යාය පත්‍රයක් නැති ගතිය මේ අනත්ත් ධර්මයේ අනාත්මත්වයේ ඇත්තා වූ ආණ්ඩු මට්ටු කරන්න බැරි බව විදායක ශක්තියක් නැති බව මේකේ නේවාසිකයක් නැති බව මේකේ කිසිම පාලනයක් නැති බව තේරුම් ගන්නකොට පුදුමාකාර බංකොලොත් ගතියක් පුදුමාකාර හිස් ගතියක් බොල් ගතියක් අපිට පහළ වෙනවා මේ නිසාම අපි මේක දැනගන්න කැමති නැහැ. අපි සාමාන්‍යයෙන් දරුවෝ හදනකොට දරුවෝ හදන්නේ හිතු කියන තැන හිතු කියන්නේ දරුවෝ හදන්න අම්මලා තටමනවා. ඒ වගේම ශිෂ්‍යෝ හරියට හදාගන්න ගුරුවරු න්‍යායපත්‍ර සිලබස් හදනවා. ඒ වගේම රජවරු පාලනය කරන්න රටවැසියා විවිධාකාර නීති හදනවා. නමුත් රජුන්ටවත් ගුරුවරුන්ටවත් අම්මලාට අප්පලාටවත් චාරයක් වේදනා චෛතසිකේ නැහැ. ඒක නිසා මේ බව දැනගණ්ඩයි බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ වේදනා චෛතසිකය හය ආකාරයි චක්කු සෝත ඝාන ජීවා කාය මන කියන හයේ වැඩ කරනවා එකවරකට දෙකක් පහළ වෙන්න බෑ එකයි පහළ වෙන්නේ අන්න ඒ සීමිතවලගේ වෙන තොරතුරුින් තමයි අපි මනෝලෝකයක් හදාගෙන ජීවත් වෙන්නේ අපි මේ ජීවිතේ සැප විඳින්න හදනවයි කියලා කියන්නේ ඔන්න ඔයගේ බොල් හිස් කෝම්බයක් ලැබ කන්න හදනවා වගේ වැඩක්. ඒ නිසා වේදනා චෛතසිකය ගැන බලන්ඩක්වත් සෑහෙන ආධ්‍යාත්මික කොඳුරට පෙලක් තියෙනවා. සෑහෙන පෞරුෂත්වයක් තියෙන්න ඕනේ. ඒ නිසායි සරුවචනාංශය ඊට කලින් අර කායानुපස්සනාවේදී රූප ධර්ම පිළිබඳව යම් ප්‍රමාණයකට උගන්නලා විනයක් ශික්ෂණයක් ඇති කරලා ඒ ඇති සතිය තුලින් ඒ ඇති සමාධිය තුලින් සක්මන් කරනකොට හැරෙන වෙලාවේදී ඒ තමන් කොච්චර හික්මීමකින් කටයුතු කරන්න ගියත් හිත ඇහැ මාර්ගයෙන් විසිරිය නැහැටි කන මාර්ගයෙන් විසිරිය නැහැටි නාසයේ දිව මාර්ගයෙන් විසිරිය හැටි නැවත পায়ට පොළොවට පතුලට ගන්න තියෙන අමාරුකම මේ ඔක්කොම අතරමැද මනෝ සංචේතන නැත්නම් මනෝ සංපස්සජ වේදනා පහළ වෙන හැටි බලනකොට ඒක කිසිසේත්ම පාලනයක් නැහැ කිසිසේත්ම න්‍යාය පත්‍රයක් නැහැ ඊටත් වැඩිය ටිකක් අමාරු එදිනදා වැඩ කරනකොට මොකද අපි ළඟ අදිෂ්ඨානිකුත් නැහැ ඒ වෙලාවේ සතුටුමත් වෙන්න ඕනේ කියලා. ඒ වගේම කාලයේ බලපෑම තියෙනවා, චේතනා බලපෑම තියෙනවා. එක වෙලාවේ වැඩ ගොඩක් කරන්න ඕනේ. එතකොට කොයි අතේ දුවනද කියලා දන්නේ නැහැ. එහෙම කරලා තමයි අපි ওই වැඩ සාර්ථක වුණා, අසාර්ථක වුණා කියලා කියන්නේ. නමුත් එවැනි වැඩ කරන කෙනෙක්ගේ ඔළුව යකාගේ කම්මල වගේ. මොනම ක්‍රමයකින්වත් ඒකේ කෙරුණට පස්සේ විස්තර කියනවා මිසක් කරන්න ඉස්සෙල්ලා මෙහෙම වෙයි කියලා මොන්නම තාලකින්වත් කියන්න බෑ. ඒ නිසා මේ වේදනාව පිළිබඳව අවබෝධයේදී කවදාකවත් හික්මීමක් ඇති කරන්න බෑ. කවදාකවත්ම අපිට මේක වශී කරන්න බෑ. එකම දෙයයි කරන්න පුළුවන් මේකේ තියෙන බංකොලොත් බව දැකගත හැකි. කිසිම න්‍යාය පත්‍රයක් නැතුව කිසිම නේවාසිකයක් නැතුව කිසිම විධායකයෙක් නැතුව කිසිම බලාධිකාරයකින් තොරව අපි නිකන් හොඳ හොඳ බලවත් පුරුෂෝ දෙන්නේ දුර්වල පුරුෂයෙක් ඇදගෙන ගිනි අඟුරක් ගිනි අඟුරු වලක් තියාට ඇදගෙන යනා වගේ ඒ කර්මානු රූපව ඒ වේදනාව දිහාවට ඒ රූප බලන්න සද්ද අහන්න ගන්ධ රස බලන්න ගෙනියනවා ඉතින් කරන්න පුළුවන් කට්ටිය කියනවා ඒගොල්ලෝ පොහසත් කියලා නමුත් පුළුවන් නම් පොහසත් නම් ඒවක් කෙරෙන්න එනකොට නොකර ඉන්න උත්සාහ කරන්න බලන්න අපස්මාර රෝගෙ ඉන්නේ. ඒන වේග නතර කරන්න ගියොත් එහෙම අපස්මාර රෝගෙ ඉන්නේ. ඒවා පුළුවන් කාරකම් නෙමෙයි දුර්වලකම් එහෙම නැත්නම් බය දුකම් එහෙම නැත්නම් කොන්දපන්නේකම්. ඒ කොන්දපන්නේ නැතිකම තමයි සරුවචනස ඔය අනාත්ම ධර්මයෙන් අපිට පෙන්වන්න හදන්නේ මේකේ කිසිම ආණ්ඩු මට්ටු කරන්න தත්‍යක් නැහැ කියලා. ඉතින් ඒක මම අර කලිමුත් කිව්වේ ඒක බාර ගන්න ඒක මෙහෙමයි කිය වෙන්නේ කියලා හිතන්නවත් කැමති නෑ බොහෝ දෙනා ඒ දෙනා ඒ නිසා යැත්තෝ විවිධාකාර නිදහස් කරනු කියමි. ඔහි අර පිස්සු අඳුරට වැඩේ බාර දීලා රූප බලමින්, ශබ්දහමෙන්, ගන්ධ රස බලමින් ගත කරනවා. නමුත් ඒ සරුවච්චන් වහන්සේ සඳහන් කරනවා Taman ඒ පෙර ආත්ම භාවයක මහා මන් ධාතු නම් ශක්විති රජ කෙනෙක් වෙලා ඉන්න වෙලාවේ. Tamanට ප්‍රධාන අගනුවරවල් 700ක් තිබිලා තියෙනවා. ඒ 700ටම සත්මහල් ප්‍රාසාද තිබිලා තියෙනවා. 700ක් 700ක් විල්පකුණු තිබිලා තියෙනවා. 700ක් 700ක් කුමාරිකාවෝ ඉඳලා තියෙනවා. ඒ මේ සේනාපතිවරු ඔක්කොම ඒ ඔක්කොම තිබිලා මැරෙන වෙලාවේ සතුටින් නෙවෙයි මැරෙන කියලා කියනවා. අතිත්තෝ කාමදාසෝ අතෘප්ති කරව කාමදාසව අපි මැරෙයි. ජීවත් වෙන්නකන් අපි අම්මලාට තාත්තලාටත් ඉක්මවලා ගුරුරුමුත් ඉක්මවලා සියලු දෙනා ඉක්මවලා මේ සැප වේදනා ලබන්න පෞද්ගලික න්‍යාය පත්‍ර හදාගෙන දඟලනවා. ක්‍රියාත්මක වෙලා බලනකොට පුස්ස බින්දා වගේ කිසිම දවසක මොනම න්‍යාය පත්‍රයක්වත් ක්‍රියාත්මක වෙලා නැහැ. සෑම බලාපොරොත්තුවක්ම බලාපොරොත්තු සුන් වීමෙන් හමාරයි. ඒකේ අවසාන තුරුප්ප තමයි මරණය කියලා කියන්නේ මොනම තත්ත්වකින් අන්තිම භයානකයි. අන්තිම මරණ වේදනාව තියෙන්නේ. නමුත් කිසිම කෙනෙකුට ඒකේ අධිකාරී ශක්තියක් නැහැ. ඒ නිසා චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාස සතිය පිහිටන එකනට මේ මරණයේදී සිදුවෙන දේ ක්ෂණික මරණයක් වශයෙන් චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාස පේනවා. වේදනාචෛසිකයේ බලනකොට ඒක නිකන් ගිනි අඟුරු වලකට දෙන්නේ කයි බර බාහුව බල සහිත දෙන්නේ දුර්වලෙක් ඇදගෙන යනවා වගේ ඒ අදාළ සැපයට හෝ දුකට ඇදගෙන යනවා. වළක්වන්න බෑ. අපි ඔකට කියනවා ධූර්තතාවය කියලා. මේ මත්පැන්න පුරුදු මිනිස්සයා මත්පැන්නට අරගෙන යන එක ඒ මනුස්සයා හොඳටම දැනගත්තත් නැහැ කියලා. හොඳ නැහැයි කියලා වළක්වන්න බෑ. එයාට බොනුවත් වළක්වන්න බෑ. අසරණයි. ස්ත්‍රී ධූර්තත්වය, චක්කු ධූර්තත්වය, ඒ වගේ ඕනම අබ්බැහියකට යන මිනිස්සු දිහා බලනකොට පේන්න පටන් ගන්නවා මොනතරම් අසරද කියලා. මට ප්‍රශ්නයක් තියෙන්නේ කවුද අබ්බැහියකට අහුවෙලා නැත්තේ කියන එකයි. හැම කෙනාම ඉන්නේ අබ්බැහියක. ඒ தത്വෙට ඒ දේ කරගන්න කර කෙරෙන එක වළක්වන්න පුළුවන් කමක් ඒ කෙනාට නැහැ. නමුත් ඒ කෙනා අයිතිවාසිකම් වශයෙන් ඉල්ලන්නේ මොකද්ද? මට දෙන්න මගේ හීනේ දකින්න ඉඩ. ඉඩ අරින්න මට දකින්න මගේ හීනේ. එච්චරයි අපේ අයිතිවාසිකම තියෙන්නේ. මට ඕන පිස්සුව නටන්න මට ඉඩ දෙන්න. ඔන්න ඕක තමයි අපි ඉල්ලන අයිතිවාසිකම. සරුවචනසේ කවදාකවත් මේකට අත තියන්නේ නැහැ. මොකද සරුවචනසේ දේශපාලනඥයෙක් නොවෙන නිසා. නමුත් පෙන්නනවා ඕකෙන් කරගන්නේ මොකද්ද? ගිනි අඟුරු වලකට අත දාන්නා වගේ අත පුච්ච ගන්න එක විතරයි. ඒ අර බටේට විශේෂයෙන්ම ජර්මනිය පහළ වෙච්ච එක දාර්ශනිකයෙක් කතා කරලා තියෙනවා. අපි යම්ම දවසක මොනම හෝ චේතනාවකින් වැඩක් කරනනම් ඒ චේතනාව අපිට දුක පිණිසම පිටලා තියෙයි. වෙච්ච දේ නම් සැප දුක දෙක සමබරයි. අපි කරුවනම් යමක් හිතලා ඒක දුක පිණිසමයි පිටලා තියෙන්නේ කියලා. සබ්බේ සංඛාරා දුක්ඛා කියලා සරුවත්‍යංශ මේක දේශනා කළා තියෙනවා. සබ්බේ සංඛාරා අනිච්චා කියලා. නමුත් නොනිමි සටනක අපි එදිලා ඉන්නේ මේ සැප සොයන ගමනේ. අපි තාම හිතනවා අපිට මෙතෙක්කල් වැරදුනේ ඒ දාපගත්ත සමීකරණේ වැරදි. අපි යදපු ක්‍රමේ වැරදි. අපි හෙට දෙන්නම් කියලා තමයි හැමදාම උදේ නැගිටින්නේ අපි විශාල වැඩ ලයිස්ට්ුවක් හිතේ තියාගෙන. හැමදාම නිදාගන්නේ බලාපොරොත්තු සුන් වෙලා. රාතිස්සේ හීනෙන් දඟලනවා මෙවටත් එක්ක. ආයේ උදේ පාන්දර කැසපට ගහ ගන්නවා අද දෙඤ්ඤම් කියලා හිතාන ඕන්න යනවා. හැන්දෑව වෙන්නේ සම්පූර්ණ පච වෙලා පැරදිලා. මේක අර මරණයේදී සිටින දේ ඒ ඒ චිත්තක්ෂණය බලනකොට පේන්න තියෙන හැටි. ඉතින් සරුවචන් වහන්සේ මේ දුක් විඳින ජනතාවට මේ වේදනා චෛතසිකයේ තියෙන න්‍යායපත්‍යක් නැතිකම පෙන්ලා දුකට තව දුක් දෙන්න නෙමෙයි මේ කතා කරන්නේ. මේ කාම ආශාව ඉෂ්ට කරගන්න මේ මිනිස්සුયો තම තමන් පුද්ගලිකව ක්‍රියාත්මක කරන බයලජ්ජා ඉක්මවල සදාචාරයේ ඉක්මවල දවල් මිගෙල් රාදනියල් ක්‍රමයට සැප හොයාගෙන යන ගමනේදී මේ කදාක සැපක් ලැබෙන්න අන්තිම වශයෙන් ලැබෙන දුකයි කියනකොට මේ දුක් විඳින ජනතාවට තවක් දුකක් පටවන්න නෙවෙයි ਸਰවඥ ඉස්ත්‍රි කරන්නේ. මේක හොඳටම පැහැදිලි වෙනවා බටහිර ලෝකයේ බටහිර මානසික විද්‍යාවේදී ඒගොල්ල කිව්වේ කාම සැපේ කියන එක ලිංගික සැපේ කියන එක sensuous feeling නෙවෙයි sexual feeling කියලා ගත්තේ. හරි විස්තරයක් කරා. නමුත් කිසිම උත්තරයක් දී ගන්න බැරි වුණා තිබුණු ප්‍රශ්නේ අවුල් වුණා. සරුවචන්නාංශයේ මේ විදිහට වේදනා චෛතසිකයෙන් අපි මේ ඇති කරගන්න ඉල්ලගෙන කන බෙදාගෙන කන දුක කවදාකවත් ඒ විදිහට මිනිස්සෙන්ට චිත්ත පීඩාවක් ඇති කරන්නවත් මොලේ අවුල් කරන්නවත් නෙවෙයි මේ ඒක නැති කරන තැනට ගෙනියණ්ඩයි මේ ප්‍රශ්නේ විග්‍රහ කරන්නේ. එචා දුක කියලා වේදනාව කියලා කියන්නේ චක්කු සම්පස්සජා සෝත සම්පස්සජා ආදි වශයෙන් ඉන්ද්‍රිය අනුව පටගත්තා වූ දුක් හයට ඒකේ සමුදය වශයෙන් මේ හේ ඒ දුක් ඇති වෙන්න ආසන්න කාරණා වශයෙන් සරුවචනanse පෙන්වන්නේ ස්පර්ශය පස්ස පස්ස සමුදය වේදනා සමුදය කිසිම දෙයක් අපිට නොගැටි දුකක් දෙන්නේ නැහැ හැම වෙලාවෙම දුකක් ඇති වෙන්නේ අපිට අපි ඇති කරගත්ත ගැටුමක් අනුව තමයි. හැප්පීමක් අනුව තමයි. ස්පර්ශයක් අනුව තමයි. ඒ නිසා ස්පර්ශය විනිශ්චය කරනවා මොකද්ද විඳින්නේ කියන එක. ඒ නිසා ලෝකයේත් එක්ක අපි කවදාකවත් ගණිතු කරන්නේ අපි ගණිතු කරන්නේ අපේ ඉඳුරන් ගොදුරෙච්ච පුංචි ස්පර්ශ ටිකක් එක්ක විතරයි මේක මුළු ලෝකයේත් එක්ක බලන 100 2ක් 4ක් අතර ප්‍රදේශයක් කියලා කියනවා. මුළු ලෝකෙම තියෙන්න පුළුවන් 96ක් නොදැක නොඅතගා නොවිත තමයි අපි මේ ලෝකය ගැන කතා කරන්නේ. ලෝකේ දැක්කා, ලෝකේ වින්දා, ලෝකේ රසයි, ලෝකේ එහෙමයි මෙහෙමයි කියලා විස්තර කරන්නේ ස්පර්ශ ලෝකේ තියෙන දේවල් වලින් 100%ක්වත් අපිට ස්පර්ශ කරන්න බෑ. අන්න ස්පර්ශ කරන ටිකානෝ තමයි වේදනාව පහළ වෙන්නේ. මේ වේදනාවනෝ තමයි වේදය කියන එක පහළ වෙන්නේ. අපි ප්‍රතිවේද කරන්නේ අන්න ඊ타ත්ම සීමිතව ස්පර්ශ කරන කොටස පමණයි. ඒ ටික මුළු ලෝකයේත් එක්ක බලනකොට සර්වඥතා ඥානෙත් එක්ක බලනකොට නොගිනිය හැකි නිසා සරුවචනාංශය මේකට ශූන්‍ය කියන වචනේ පාවිච්චි කරනවා. ඉතින් ඉස්සල්ලා සරුවචනාංශය මේ අපි අත්විඳින හරිය ශූන්‍යයි කියලා කියනකොට මේක නිකන් මායා ධර්මයක්, গুপ্ত ධර්ම වශයෙන් කතා කරන්න පටන් ගත්තා. නමුත් අද භෞතික විද්‍යාවෙන් පැහැදිලිවම පෙන්ලා දීලා තියෙනවා ඉන්ද්‍රිය ගෝචර වෙන්න වගේම යන්ත්‍රෝපකරණට අල්ලන්න පුළුවන් වෙන්නේ මුළු ලෝකෙම තියෙන ද්‍රව්‍ය වලින් 104යි කියලා. ප්‍රකාශ බවට පත් වෙන්නේ 104යි. ඉතුරු 126ක්ම ඩාර්ක් මැටර් කියලා අප්‍රකාශිත ස්වරූපයෙන් පවතිනවා. පවතින්නේ නැහැ කියලා කියන්නේත් නැහැ. පවතිනවාමයි කිසිම විදියකට මේ ත්‍රිමාන රූපය අපිට අල්ලන්න බෑ ඉතුරු 170ම ඩාර්ක් එනර්ජි කියලා අප්‍රකාශිත ශක්ති වශයෙන් ලෝකේ තියෙනවා. මේ එකක්වත් දන්නේ නැතුව තමයි අපි ලෝකේ දන්නවා. මම ජයගත්තා මම මේ මේ දේ කෙරුවයි කියලා කියන්නේ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා අපිට මෙච්චර දුකක් හෝ සැපක් ගැන දෙන්නේ මේ 104ක් පමණ මේ ඊටාම පුංචි ස්පර්ශ කොටසක්. අන්නේ ස්පර්ශ කොටසේ දුක්ඛ සත්‍යය තියෙන්නේ. ඕක දැනගත්තා නම් ඕකෙම්ම Nirodhe ඇති වෙනවා. එහෙම නැත්නම් දුක ගෙවන් කිරීම සිදු කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා සරුවචනාංශයේ වේදනා ගැන කතා කරනකොට වේදනාවට හේතුව දුකට හේතුව වගේ වේදනාවට හේතුව වෙන ස්පර්ශය. නමුත් හොඳට මතක තියාගන්න කවදාකවත් සතියට ස්පර්ශය අල්ලන්න බෑ. කොච්චර අපි සතිමත් වුණත් ස්පර්ශයෙන් පස්සේ ඇති වෙන වේදනාවේ ඉඳලා තමයි භාවනාව පටන් අරගන්නේ. ඒක නිසා චිත්ත වීජයක් පටන් අරගත්තට පස්සේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්චා වේදනා කියන අන්නේ ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා කියන එකේදී මොන උත්සාහයක් කරත් අපිට සතියෙන් ස්පර්ශය අල්ලන්න බෑ ස්පර්ශයත් එක්ක ඇති වෙන චිත්තක්ෂණයේදී වේදනාව තමයි ඉස්සල්ලාම අපිට එන්නකොටම සතිමත් වුණොත් අල්ලන්න පුළුවන්. ඒක නිසා වේදනාව නාම ධර්ම වල ඉස්සල්ලාම දකින්න හම්බ වෙනවා. කොච්චර සතිමත් වුණා අපිට සතිය ස්පර්ශය අල්ලන්න බෑ. නමුත් ස්පර්ශය එනකොටම ලෑස්ති වුණොත් ඉනේනේ ස්පර්ශය අනුව. එතකොට අපිට පුළුවන් ඒ වේදනාව පිළිබඳව එළඹ සිටින්න අප්‍රමාදී වෙන්න සතිමත් වෙන්න. එතකොට අපිට පුළුවන් වෙයි අපේ මේ ශරීරයන් ගොදුරු වෙන යම් හෝ වේදනාවක් තියෙනවා නම් එතෙන්ද අවබෝධ කරගන්න නැත්නම් මොකද්ද කියලා දැනගන්න. ඒක නිසා භාවනා කරනකොට අපි බලන්නේ මේ ෂඩින්ද්‍රයන්ගේ යමකින් ස්පර්ශ වෙනවනම් අන්නේ ස්පර්ශේන ඉන්ද්‍රිය මේකයි කියලා දැනගෙන එහෙනම් අපි රූපයක් රූපයක් වශයෙන් මෙනෙහි කරනවා කනේනම් සද්දයක් සද්දයක් වශයෙන් මෙනෙහි කරනවා නාසේනම් ගඳක් සුවඳක් වශයෙන් මෙනෙහි කරනවා දිවේනම් රසක් වශයෙන් මෙනෙහි කරනවා කයේනම් පහසක් විතර මෙනෙහි කරනවා මනසේනම් හිතක් හිතවිල්ලක් කියලා මෙනෙහි කරනවා අභියෝගයක් වෙනවා අපිට එදිනෙදා වැඩ කරනකොට අඩු ගානේ මගේ හිත දැන් විඳින්නේ ඇහේද කනේද නාසයේද දිවේද කයේද මනසේද කියන එකවත් දැනගන්න පුළුවන් වෙයි කියන එක අභියෝගයක්. මොකද ඒ තරම් ඉක්මනට මේක එකින් එකට එකින් එකට පයින්. ඒක නිසායි සරුවචන් වහන්සේ මේ භාවනා කරනට ආධුනිකයට වාඩි වෙලා ඇහෙන් එන ඒවා ප්‍රවාහ නතර කරලා කනින් එන ප්‍රවාහය නතර කරලා නාසයෙන් එන ප්‍රවාහය නතර කරලා දිවෙන් එන ප්‍රවාහය නැත කරලා කයෙමුත් සචේතනිකව මොනවත් නොකර වාඩි වෙලා එන එන එන වින්දන වේදනා විශේෂයි සතිය පැවැත්වීමෙන් තමයි අපි සතිය ආරම්භ කරන්නේ. නැත්නම් සතිය පුහුණු කරන්නේ. සතියට අත්පොත්තියක් ආවතරණේ ඇති කරගන්න. එහෙම ඇති කරගත්තට පස්සේ උනත් භාවනා කර කර යනකොට ආනාපානෙ උනත් සතිය පිහිටනකොට කය වේදනා මතුවෙනවා. ශබ්ද වේදනා දැනෙනවා. හිතවිලි දැනෙනවා. අනේ දැනෙන දැනෙන වෙලාවේදී මේ දැනෙන සද්දයක්, මේ දැනෙන හිතවිල්ලක්, මේ දැනෙන වේදනාවක් කියලා එන එන එක වෙන් කරලා හඳුනා ගන්න එකත් පර්යංකේදී පවා ඊ타ත්ම අභියෝගශීලී දුෂ්කරයි අමාරු ඒක නිසා ආරම්භයේදී අපි ආස්වාද ප්‍රසවාසයේ සතිය පිහිටුවලා පිහිටුවලා පිහිටුවලා පුළුවන් තරම් උත්සාහ කරනවා ඉනේන වේදනාව සද්දේ හිතවිල්ල මෙනේ කරලා මෙනේ කරලා මේවා ඉක්මනින් මාරු වෙන හැටි දැක ගන්න. අන්නේ දැක ගන්න අවස්ථාවේදී මේ යෝගාවචරයාට ඒක ඒ විදිහට නිසිසේ කරගන්න බැරි වෙන්නේ මේ එන වේදනා, එන සද්ද, එන හිතවිලි පිළිබඳව द्वේෂය, තරහව, අකමැත්ත, අමනාපේ පහළ වෙන නිසා. නිසා භාවනා කරනකොට කායानुපස්සනාවේ පරිචයක් ඇති කරගෙන වේදනානුපස්සනාවට හිත මෙහෙවන වෙලාවේ නැත්තම් රූප ධර්ම වලින් තිබිලා නාම ධර්ම ධ්‍යාට හිත යන වෙලාවේදී යෝගාවචරයට දෙවෙනි වතාවට සිද්ධ වෙනවා මේ සද්ද හිතවිලි වේදනා මැද ආනාපානේ දකින්ද නැත්නම් ආනාපානේ දකින්න අතර පසුබිමේ මේ සද්ද තියෙන බව දැනගන්න. මේ වේදනා කයේ වේදනා දැනෙන බව දැනගන්න. හිතවිලි වලත් මායාවල් ලේස තියෙන බව දැනගන්න උත්සාහ කරන පටන් අරගත්තොත් අන්න තේරෙන පටන් අර ගන්නවා මේ මෙවුවා විසයෙහි පූර්ව නිගමනයකින් තොරව මේවා හොඳයි නරකයි හරි වැරදි මංගලාව මංගල නැතුව එනේන තාලට බලන්න පුරුදු වුණොත් යෝගාවචරය සූර වෙනවා දක්ෂ වෙනවා ඒ ශබ්ද වේදනා හිතවිලි ඇති හැටි නැත්තම් මුලැමැදාක දැක ගන්න මේක මම ආනාපාන සති සූත්‍රයේ තියෙන විදිහට විස්තර කළොත් අපි ගනිමු ඉස්සල්ලාම සතිය පිටවන්න උත්සාහ කරන කෙනා ආනාපානෙ උත්සාහ කරන කෙනා පුළුවන් තරම් ඇස් දෙක වහගෙන සද්ද නැති තැනකට ගිහිලා කය පුළුවන් තරම් සැප පහසුව තැම්පත් කරලා හිතවිලිත් එන්නේ නැති වෙන්න අදිෂ්ඨාන ඇති කරගෙන ආස්වාස ප්‍රස්වාසයේ හිත පිටවන්න යනකොට හරියට ඔය කියන සත්ත්ව වේදනා හිතුලින් බාධා එනවා. එනිසා හුඟව දෙනෙක් ඇහුවොත් භාවනා කරන්න නැති ඇයි කියලා එයත් කියන්නේ මට හිතවිලි වැඩි හිතවිලි නැතර වෙනකන් ඉන්නවා මේ භාවනා පටන් අරගන්න. දැන් වේදනාව නතර වෙනකන් ඉන්නවා භාවනාව පටන් අරගන්න. ඒක අර මේ මාදර මුත්තයි ඒ ගෝලියෝ ටික ගඟ නිදිය ගන්නකන් ඉන්නා වගේ ගඟේ තොර වෙන්න. ඒගොල්ලෝ ඉන්නවා රෑ වෙනකොට ගඟ නිදාගත්තාම ඊතර වෙන්න ලේසි කියලා ගඟ බුදිනකන් ඉන්න. ඒ වගේ කට්ටිය බලන ඉන්නවා මේ හිත කී කරු වෙනකන් භාවනා කරන්න. හිතේ කවදාකවත් කී කරු වීමක් නැහැ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා ඒව අඩු තැනකට ගිහිලා සතිය පිරනට එතකොටත් මේ බාධා එනවා. අපි හිතමු දවස් දෙකක් තුනක් උත්සාහ කරලා ඒ බාධා මැදින් හෝ අදිෂ්ඨාන ශක්තියෙන් හෝ ආස්වාද ප්‍රසවාසයක විනාඩි 5 10ක එක දිගට පවත්වන්න පුළුවන් උනායි කියලා. ඒ කියන්නේ අර එන හිතවිලි වේදනා සද්ද වලට හිත වට ගන්න නැතුව දිගට ගියොත් හම්බ වෙනවා. ඊට පස්සේ අපි හිතමු මේ යෝගාවචරයා ආනාපානෙත් හොඳට සංසිඳුවාගෙන කයත් සංසිඳුවාගෙන විනාඩි 30ක් 40ක් 50ක් 60ක් එක දිගට ඉන්න පුළුවන් තත්වයකට යනකොට මේ ආනාපානේ සංසිඳුණට පස්සෙත් අර ආරම්භයේදී වගේ ආයෙත් සද්දවල බාධාවක් වැඩි වෙන්න පටන් ගන්නවා. හිතවිලි බාධා වැඩි වෙන්න පටන් ගන්නවා. වේදනා බාධා වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට මේ යෝගාවචරයට ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් මේ ආස්වාද ප්‍රසවාස සංසිඳිලා හැපෙන තැනක් වැටෙන්නේ නැහැ. ආස්වාද ප්‍රසවාසයේ ඉච්චර දැනීමක් විඳීමක් එන්නේ නැහැ. නමුත් සද්දත් ඇහෙනවා. වේදනක් තියෙනවා හිතවිලිත් තියෙනවා. මේ වෙලාවේදී කෝකට හිත යොදන්න ඕද? මොකද්ද මනසිකාර්ය කරන්න ඕන නැද්ද කියලා විශාල ප්‍රශ්නයක් මතුවෙනවා. ඉතින් එතනදී ගුරුවරු උපදෙස් දෙනවා. මේ ශබ්ද වේදනා හිතවිලි තිබුණත් ප්‍රකටව ආනාපානේ අප්‍රකටව නොදැනී ගියත් පුළුවන් තරම් අර ගෙවෙමින් පවතින ආ වූ ආනාපානයේම හිත පවත්තන්ඩ මේ ශබ්ද වේදනා හිතවිලි વિશે හිත ව්‍යවෘත කරන්න එපා භාවනාවේ දියුණුවක් තියෙනවනම් එන වේදනා දැරිය හැකි වේදනා බව වටහා ගන්න පුළුවන් වෙයි. එන ශබ්ද Tamanට ආමන්ත්‍රණය නොකරන බව වටහා ගන්න පුළුවන් වෙයි. එන හිතවිලි වල තේමාවක් නැති බව වටහා ගන්න පුළුවන් වෙයි. එහෙමනම් ඒ කියන්නේ භාවනාවේ දියුණුවක් තියෙනවා. දිගටම ආනාපාන දිගේ යන්න ඕන. නමුත් මේ යෝගාවචරය බලාපොරොත්තු වුණොත් එම නෑ නේ මම භාවනා කරන නිසා මට සද්ද කිසිවක් නොඇසිය යුතුයි. වේදනා කිසිවක් නොආ යුතුයි. හිතේ කිසිවක් නොආ යුතුයි කියලා අර සද්ද වේදනා හිතෙත් එක ගැටෙන්න පටන් ගත්තොත් ඒවා ව්‍යාග්‍ර දේනුවක් වගේ පැන පැන කන්න පටන් ගන්නවා. ඒ නිසා මේ වෙලාවේදී යෝගාවචරය ඒවා තියෙද්දි ආනාපාන ප්‍රමුඛතාවයේ දීලා කටයුතු කරන්න පටන් අරගත්තොත් ලොකු හටනක්. නිකන් හුලං වදින්නත් තැනකපත් වෙන පහන් දැල්ලක් පිටියක් මැද ගිහිල්ලා තිබ්බහම කොහොමද වැඩ කරන්නේ? සම්පූර්ණ පහන් දැල්ලට කවදාකවත් නැගිටලා ඉන්න වෙන්නේ නැහැ. එහේ මේ හුලං හමනවා පහන් දැල්ල සැලෙනවා වගේ හිත සැලෙන තැනකට එනවා. ඉතින් මේ නිසාම භාවනා අතහැරලා දාලා නැත්තොත් ඉන්නවා. නමුත් හොඳ ආත්ම ශක්තියක් ඇතුව යම් කිසි කෙනෙක් ඒ හිතවිලි වේදනා සද්ද තිබුණට මට බාධා කරන්නේ නැත්තම් මම ආනාපානෙත් එක්ක යනවා කියලා මේක තඩමාරු කරගත්තයි කියලා හිතමු. මේක හරි මධ්‍යම ප්‍රතිපදාව තේරුම් ගත්තයි කියලා හිතමු. අන්න එහෙම තේරුම් ගත්තට පස්සේ ඒ යෝගාවචරයට අර හිතවිලි වේදනා සද්ද තිබුණට මහමෝද මැද වියලි දූපතක් හොයාගත්තා වගේ පණ පණ රැක ගන්න පින්නකේ Tamanට අහු වෙනවා දූපතක් මේ හිතවිලි වලින් බාධා වෙන්නේ නැහැ හිතවිලි රැළ ගහන්නේ වේදනාව වලින් දරා ගන්න බැරි මට්ටමට එන්නේ නැහැ සද්ද තිබුණට ඒකෙන් කිසි පණිවිඩයක් නැහැ අන්න ඒ වගේ වියලි භූමියක් හම්බෙනවා අන්නේ වියලි භූමිය හම්බුණාට පස්සේ මේ යෝගාවචරය නිචුපදේශ නැතුව ගියා නම් ඒ ඇති වෙන සතුට නිසා වේදනාවල දෙවෙනි මට්ටමෙන් පටන් අර ගන්නවා නිරාමිෂ වේදනා. නිරාමිෂ සුඛ වේදනා එන්න පටන් ගන්නවා. මේක සමානට ආලෝකයක් වශයෙන් පේනවා. එනතන් කයේ සහැල්ලුකමක් වශයෙන් පේනවා. එහෙම නැත්නම් ප්‍රමෝදයක් වශයෙන් පේනවා. ප්‍රීතියක් වශයෙන් පේනවා. හොඳ සතිය නිරවුල් වෙන්න පටන් ගන්නවා. අදිෂ්ඨාන ශක්තියක් එන්න පටන් ගන්නවා දැන් නම් මට පුළුවන් ආනාපානෙත් එක්ක උඟ වෙලාවක් ඉන්න ඔය කොච්චර සද්ද තිබ්බත් මම යටපත් කරනවා කියලා දැඩි අදිෂ්ඨාන ශක්තියක් එනවා එතකොට වීරියක් උත්හාන වීරියක් එනවා මෙච්චර දිනා ගන්න බැරි සටනක් මට දිරා ගන්න පුළුවන් වුණා මේ කියන්නේ හොඳම හොඳ ජයග්‍රහයි සටන් ක්‍රමයක් මට හම්බෙලා තියෙන කියලා උත්හාන ශක්තියක් එනවා ඒ වගේම හිත පුදුමාකාර මේ භාවනාවට නැඹුරු වෙච්ච අනුන්ට භාවනා කියලා දෙන්න ඕනේ. ඇයි මේ කට්ටිය මෙච්චර කල් ඉවසන්නේ නැතුව කරන්නේ නැත්තේ? මං වගේ ඉවසලා දිගට කරනවා නම් භාවනා හරියනව නේද කියලා ධර්ම කරුණු ඥාන අනුකම්පා පුදුමාකාරට පහළ වෙන්න පටන් ගන්නවා. ඉතින් අර ඉස්ලාම යෝගාවචරයා මේ ඇහි කනේ දිවේ නාසය කිසි චාරයක් නැති කොන්ද පිට කොන්දක් නැති වේදනාවලින් පීඩාවටපත් වෙලා කාමාශාවෙන් අයින් වෙලා මෙතෙන්ට ගියාට පස්සේ භාවනා හරි ගියාට පස්සේ මේ දෙවෙනි මට්ටමේ වේදනාව අහු වුණාම නම් කිසි කෙනෙක් ගොඩ එන්නේ නැති තරමක් තියෙනවා. හැම කෙනාම එච්චර ආයාසෙන්, එච්චර අමාරුවෙන්, නීරසකම්, ගොරෝසුකම්, කම්මැලිකම්, නිදිමතකම් මැදින් හොයාගත්ත මේ ප්‍රීතිය අවදි මේ ඕභාස ධර්ම නැත්තම් උපක්ලේශ ධර්ම වලට පුදුමාකාර විදියට වශී වෙනවා. ඒක නිසා ඒවට දස උපක්ලේශ වශයෙන් චරවත්‍යංශය සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් භාවනා කරනකොට ඒ දස උපක්ලේශ කරන නොදැන ගියොත් ඒ මිනිස්සයා ඒ කටුකොලක් අස්සෙන් රිංගාගෙන ගිහිල්ලා යන්තම් ඒ කටුකොල ගෙවන් කළ වෙල්ලිලියකට ආවාගේ කෙලින් කරගෙන හුලං වදින්න තැනකපත් වෙන පහන් දැල්ලා වගේ ඔලුවන් කෙලික් කරන භාවනා කරන යනකොට ඔන්න ඔය මඩ ගොහරුවේ එනවා ඒ මඩගෝරු වේරුණාට පස්සේ කොච්චරක් ඒක මත් වෙනවද කියනවනම් කොච්චරක් ඒක මන්මත් කරනවද කියනවනම් ලොකුවට ගණන් ගන්නවද කියනවනම් බොහෝ විට Taman එක්ක සෝවාන් වුණා එක්ක රහත් වුණා ඒ තරමටම හිතා ගන්න මට්ටමට එනවා. විශාල අධි탁ෂේරයකට පත් වෙනේ මොකද? ඒ පුද්ගලයා දන්නවා එතෙන්ට යනකම් Taman විඳපු දුක් මේ භාවනාවේ ප්‍රීතිය ලබන්න, භාවනාවේ ආලෝකය ලබන්න, භාවනාවේ නිමිති ලබන්න, මේ සතිය සත් අධිෂ්ඨාන ශක්තිය වීරිය වගේ ධර්ම ලබන්නේ නිසා හිතනවා මේක අනිවාර්යෙන් මම උපයාගත්ත දෙයක් මට හම්බෙච්ච ලොකුම ලාභයක් අම්මා අප්පා දීප එකක් නෙමෙයි ප්‍රාර්ථනාවෙන් ගත් එකක් නෙමෙයි භාවනාවෙන් ගත් එකක් කියලා මේකට අදි탁ෂීරුවටපත් වෙනවා අන්නේ අදි탁ෂීරටපත් වෙන වෙලාවේදී ඒ යෝගාවචරයා ආනාපානේ පාවා දීලා මේ පේනාලෝක දිගේ යන්න පටන් ගත්තොත් මේන සැප දිගේ ව්‍යවෘත වෙන්න පටන් අරගත්තොත් මේන සතිය මේන උත්ථානත්වය වීරිය එවනත අදිෂ්ඨාන ශක්තිය වගේ දේවල් ගියේ යන්න පටන් අරගත්තොත් කරකෝලාතාරින්නේ නිකන් දියසුලියකට අහුනවා වගේ. ඒක නිසා මේක ආධ්‍යාත්ම ජීවිතයේ වේදනාව දෙවෙනි වතාවට හම්බ වෙන වෙලාව ඉතාම මායාකාරී. යම් කිසි කෙනෙක් භාවනා කරන්නේ නිවනෙන් මෙපිට ලාමක දෙයක් සඳහා නම් ඒ ඇත්ත මේ මායාකාරී මේ දියසුලියට අහු වෙනවා. මේක යක්ෂය වශයෙන් සමහරට පෙන්ලා දීලා තියෙනවා. ඒ දියසුලියට අහු වුණාට පස්සේ ඒ පුද්ගලයා අනුන්ට කතා නොකර Tamanට හම්බෙච්චි මේ භාවනාමේ වාසිය තනියම බුද්ධ විඳින්න යනවා සමහරලා. පුදුමාකාර ශක්ති පහළ වෙන්න නිසා ඒ වෙලාවේදී පුළුවන් තරම් නිහතමානීව ගුරුවරයෙක් ඇසුරු කරමින් ඉන්නවනම් වඩා හොඳයි නැත්නම් මේ විදිහේ භාවනාවේ මහටගත්තා වූ මේ උද්දච්චකමක් ඇති වෙන නිසා ධම්මුද්දච්ච පිග්ගහිත මානස කියන තුන්වෙනි හතරවෙනි භාවනා ක්‍රම වලද අහලවත් නැත්නම් දැනගෙනවත් නැත්නම් හරි අමාරුක වැටෙනවා. ඒක පිළිබඳ අටුවාචාරින් වහන්සේලා සඳහන් කරනවා මේ වේදනාව පිළිබඳව භාවනාවෙන් පහළ වෙන හරියාම නිසා පහළ වෙන වේදනාව ඊටාමත් දක්ෂම යෝගාවචරයට පමණයි පහළ වෙන්නේ. සෝවාන් මාර්ග ඥානදී පමණමයි පහළ වෙන්නේ. අදක්ෂයාට හෝ මාර්ග බලයක් ලැබපු කෙනාට වෙන්නේ නැහැ. ඒක නිකන් හරියට කියනවා නම් කුලකාන්තාවක් බඩදරු අම්මා වුණාට පස්සේ පළවෙනි දරුවා ලබනකන් ඒ කුල ස්ත්‍රියාවෝ නැන්දම්මා අම්මා ඒ ඒ පළවෙනි දරුවා පිළිබඳව ලොකු ආරක්ෂාවක් සැලසෙන අපේ බෞද්ධ ක්‍රමයට කියන ගැප් පෙරහැර පවත්වනවා කියන. යාර දන්නේ නැහැ මේ දරු ගැබපුත් එක්ක මේක රැක ගන්න හැටි. ඒ වගේ මේ දරු ගැබෙන් ඇති වෙන දුකයි Tamange දුකයි දෙදුකක් වෙලා දොළ දුකක් වුණාට පස්සේ කියාගන්න විදියකුත් නැහැ මොකද ලෝකයා බලන්නේ වෙන වෙන තැන් විදිහට මේක දිහා. ඉතින් ඒ නිසා කුලකාන්තාවන් එකතු වෙලා එයාට මේ කුල චාරිත්‍රානුකූලව ආරක්ෂාවක් සැලසනවා. ඒ වගේ තමයි මේ භාවනා කරනකොටත් මේ වේදනාව පිළිබඳ මේ දෙවෙනි මට්ටම. ආමිෂ සුඛයේ ගෙවන් කළ නිරාමිෂ සුඛයේ ලැබුණට පස්සේ ඕනම කෙනෙක් වර්ධවල වටා ගන්නවා. වටහා ගන්න නැති කෙනෙක් නැහැ. නමුත් ඒ අත්තන්ට එහෙම නොවීම පිණිස මේ ධම්මුද්දත්ත විග්‍රහිත මානස කියලා අපි අවස ධර්ම සාකච්ඡාදී මතු කරගත්තා වගේ ධර්මයේ හරියෑම නිසා භාවනා හරියෑම නිසා එන්න පුළුවන් මේ උද්දච්ච ගතිය කල්ැතුව කියලා දීලා කියන්නේ. වේදනාවේදී. ඒක ඒක කියලා දුන්නොත් ඒක අපිට කියන්න පුළුවන් වේදනාවේ තියෙන ආදීනව දෙතෑවර ක්‍රමයට කියා දීමක් කියලා. වේදනාව වේදනාව කියන්නේ මෙතන අපි ගත්තොත් ලෝකයාගේ භාෂාවෙන් සැප වේදනාව කියලා සැපසෙවීමට අපි මේ ලෝකේ කරන්න තියෙන නොපනත්කම් සේරම කරන්නේ. ඒකේ ඒකාදීනාවක්. ඒ නිසා අපි අපාගත වෙනවා. ඒ වගේම අපිට අපේ තරම නොතේරියම් තරමට යනවා. ඒක එක ආදීනාවක්. දෙක තමයි භාවනා කරනකොට හරිපාර යනකොට භාවනා හරියනකොට මේ આવුවෙන අහුවිල්ල ඒකත් භාවනාවේ දැනගතිය තවත් ස්ථානයක් තමයි ආධිනවයක් තමයි. ඒ සඳහා එකම ක්‍රමයයි තියෙන්නේ සූදානම් වෙලා යන්නේක. ඉතින් ඒ නිසා ඒ භාවනා කරගෙන යනකොට තමයි ඉතාමත්ම කිසිම බාධාවකින් පීඩාවකින් පීඩාවකින් තොරව භාවනාව පවත්වාගෙන යන්න පුළුවන්. හරියට වායු පායානක යනවා වගේ නැත්නම් වාතයේ උඩ ඉන්නවා වගේ එහෙම නැත්නම් ආලෝක ග්ලෝවක් ඇතුළේ ඉන්නවා වගේ එහෙම නැත්නම් මේ හරියට හේතුඵල ධර්ම වැටෙන ඥානයක් පහළ වුණා වගේ, එහෙම නැත්නම් දිගට පැය ගණන් භාවනා කරන්න පුළුවන් වීරියක් පහළ වුණා වගේ, අදිෂ්ඨාන ශක්තියක් පහළ වුණා වගේ කියනකොට මේ එන කිසිම ධර්මයක් මේක මමය, මාගේ, මගේ ආත්මය කියලා ගන්නව වෙනුවට මේක මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මේක මගේ ආත්මය නෙවෙයි කියලා. ඒ මතින් පහළ වෙන්න පුළුවන් ප්‍රපංච ධර්ම එහෙම නැත්නම් තණ්හාමාන දිට්ටි පහළ නොවීම පිණිසද කටයුතු කරන්න නම් මේ ධර්මවල තියෙන වංචනික ස්වභාවය ෂටමායාවී බව දුරුවන් කිරීමේ අදහසින් ගුරුවරයෙක් හෝ සබ්‍රක්‍මචාරින් වහන්සේලා හෝ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න එම අවංකව කියන්න පුළුවන් කෙනෙක් ඉන්න ඕනේ ඒක හරියට Tamange මුණ කණ්ණාඩියකින් බලලා කොණ්ඩේ පීරාගෙන මුණ හැඩ කරන කෙනෙක් කණ්ණාඩියක් නැතුව කවදාකවත් ඒ වැඩේ කරන්න බැරුවා වගේ මේ ධර්ම ආදාසයක් අපිට අවශ්‍ය කරනවා අන්නේ ධර්මාදාසේ නැති වුණොත් තනියම භාවනා කරන්නට යන බොහෝ දෙනාට මෙන්න මෙතන වේදනාව පිළිබඳ දෙවෙනි ආදීනවේ දන්නේ නැති වුණොත් හරි අමාරුවක වැටෙනවා. ඒක නිසා එතනත් කවදාකවත් ඒ ආලෝක ඥා මේ ඕබාස පීචි පස්සද්ධිය ආදීයේ දස විද උපක්ලේශ ධර්ම කවදාකවත් පහළ වෙන්නේ ස්පර්ශයක් නැතුව නෙවෙයි. මනෝ සංපස්සජ වේදනාවකින් තමයි ඒක පහළ වෙන්නේ. ඒ පහළ වෙන්නේ හේතුඵල ධර්මයක් අනුව. නීවරණ නැති වුණා අර රූප ධර්මයාගේ තියෙන කුප්පන ගති, රුප්පන ගති, ගැටෙන ගති, පෙළන ගති, තවන ගති නැතුව ගියා. එතකොට නිකන් පොළවේ ගුරුත්වයේ ගුරුත්වාකර්ෂණයේ බැඳිලා තිබුණු යානයක් ගුරුත්වාකර්ෂණයෙන් මුදා හැරියා වගේ අජටාවකාශගත වුණා වගේ ඒකේ තියෙන ආකර්ෂණ ශක්තිය නැති වුණාම මහ පුදුම සැහැල්ලු ගතියකට එන්න පටන් ගන්නවා. ඉතින් ඒක හේතුඵල ධර්මයක් මිසක් ඒක මම නෙවෙයි මගේ නෙවෙයි. එතනත් ඒ වේදනාවලුත් නැත්නම් ඒ දසෝපක්‍රේෂ ධර්මත් ප්‍රත්‍ය සහිතවමයි පහළ වෙන්නේ. ස්පර්ශය දැන ඇතුවමයි පහළ වෙන්නේ. ඒ ස්පර්ශය ඊටාත්ම සියුම්. රූපාකාරයෙන් නෙවෙයි අරූපාකාරයෙන් පහළ වෙන්නේ. ඒක දිහා දැනගෙන යණ්ඩයි අපි මේ ථේරවාද බුද්ධ ශාසනයේ වනහාන්නේ ධර්ම සාකච්ඡා කරන්නේ. එහෙම නොවුනොත් මේ தത്വෙට ගිය කෙනෙක් පැහැදිලිවම විනිශ්චය කරන්න පුළුවන් මේ තියෙන්නේ මේ ලෝකපාලක ලෝකේ මවුන්කාර වූ ඊශ්වර හෝ බ්‍රහ්මන් හෝ ලෝකපාලක දෙයියෝ දැක්කවා. එහෙම නැත්නම් මම තමයි ලෝකපාලක දෙයියා කියලා කියන්නත් ඉඩ තියෙනවා. එහෙම නැත්නම් මේ මනුස්සයා කෝවිල් දාන්න ඉඩ තියෙනවා. පේන කියන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. කියන කියන දේ හරියනවා. හිතුව පැතුව දේවල් ඉෂ්ට වෙන්න පටන් අරගත්තාම අනුත් ලෝකයා වශී කරගන්න පුළුවන් වෙනවා. හැබැයි වශී කරන්න ඉස්සලාම තමන් මෝඩෙක් වෙලා ඉන්න ඕන. තමන්ගේ තකතිරුකම පටලවා ගත්තට පස්සේ තමයි තව කෙනෙක් රවට්ට ගන්න පුළුවන් වෙන්නේ. නිසා භාවනා කරන කෙනා, විපස්සනා කරන කෙනා කවදාකවත් නරකයි ඒ වගේ ඒ පුංචි දෙයකට විනිශ්චය කරන්න මේ වේදනාවල තියෙන ඒ චපල ස්වභාවය, වංචනික ස්වභාවය, විස්පර්ලන ස්වභාවය හොඳට දැනගන්න ඕනේ. ඒ නිසා එතනදී වේදනාව පහළ වෙන්නේ ස්පර්ශයක් අනුව තමයි. ඒ ස්පර්ශය ගෙවම් කරන්න නම් අර ඉස්සල්ලාම කාම ආශාව ගෙවම් කිරීමට අබිනිෂ්ක්‍මණය කරන්න වගේ මෙතනත් මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා ඒ එන එන සැප දෙයටත් අයිතිවාසිකම් නොකිය කටයුතු කරන පටන් අරගත්තොත් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් තුනි වෙනවා. මේක සාමාන්‍යයෙන් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධි වශයෙන් භාවනාවේ ඊ타ත්ම තීරණාත්මක විසුද්ධි දෙකක් මෙතන සාකච්ඡා වෙනවා. ඒ දෙකටම හේතුවත් ස්පර්ශයමයි. ඊට පස්සේ මේ මේ දේ නැත්නම් මේ පහළ වෙන මේ ස්පර්ශය නැති කිරීම සඳහා එකම ක්‍රමය තමයි ඒක දහස්වර එන්න දෙන්න ඕනේ. නැවත නැවත පරියන්කේදී එන්න පටන් ගත්තාම ඒකේ තියෙන සිලිලාරේ එන්න එන්න එන්න අඩු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා එතනදී වේදනා සමුදයා පස්ස සමුදය වේදනා සමුදය පස්ස නිරෝධෝ වේදනා නිරෝධෝ කියන විදිහට ඒ එන ස්පර්ශය නිරෝධය කරන්න කරන්න නම් මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියන එක දිගටම යෝගාවචරය ඇතුළ ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් ඒක එදිනෙදා ජීවිතයේදීත් පරියංකේදී සක්මනේදීත් Taman කවදාකවත් ඒ Taman අත්දකින්න දේවල් මම මාගේ කියා ගන්න ඇති ගතිය, නිහතමානී ගතිය පුරුදු කරනවා. අන්නේ පුරුදු කරනකොට ඒකේ මේ සඳහා ඇති මේ නිරෝධ මාර්ග ගාමිනී මාර්ගේ නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගේ වෙන්නේ මේ දේ දහස්වර වෙන්න ආගෙන එකයි. ඒ නිසා සරුවතන් සඳහන් කළා තියෙනවා අය මේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ සෙය්‍යති ඉදං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ වශයෙන් මේ ඇති වෙන මේ දස උපක්ලේශ ධර්ම පිළිබඳව හොඳ දෘෂ්ටියකින් හොඳ සංකල්ප සහිතව ගත කරන්න පටන් අරගත්තොත් ඇත්ත වශයෙන්ම යෝගාවචරයගේ කට පරිස්සම් කරන්න ඉගෙන ගනී. මෙතනදී යෝගාවචරය අහුවෙන හරියක් අහුවෙන්නේ කායික හෝ මානසික ක්‍රියා සඳහා නෙවෙයි. ක්‍රියාවලින් නෙවෙයි මේ කට ඉස්සර කරන්න ගිහිල්ලා. කට මැද දොඩවන්න ගිහිල්ලා. ඒක නිසා භාවනා කමඨාන සුද්ධ කරන වේලාවේදී කමඨාන සුද්ධ නොකිරීමත් සුද්ධ කිරීමෙන් පිට වෙන තැන්වල කතා කිරීමත් දෙකම එක වගේ විස වෙනවා. නමුත් බොහෝ කලාතුරකින් යෝගාවචරයට තමයි හම්බ වෙන්නේ අවශ්‍ය වෙලාවට කමඨාන සුද්ධ කරන්න පුළුවන් පාසුකමකුත් තමන්ට කතා කරන්න ඕන නැති වෙලාව කතා නොකර ඉන්න පුළුවන් පරිසරයකුත් ලැබෙන්නේ පෙර පිං කියන නැත්තන තමයි. උඟ වෙනකොට උඟ දෙනකොට වෙන්නේ මොකද්ද මේ தත්තට ආවට පස්සේ කමඨාන සුද්ධ කරගන්න කෙනෙක් නැති වෙනවා. එතකොටත් හරි අසන තත්ත්වයකට. දෙක කොච්චර තමන්න කතා නොකර ඉන්න ගිහින්නේ වුණත් තව කෙනෙක් ඇවිල්ලා කතා කරන්න නැතුව ඉඳ දෙන්නේ නැහැ. කොක්ක මේ මධ්‍යස්ථානවත් කොහි වුණත් මම දකිනවා සමහර කෙනෙක්ගේ වැඩේම එල්ලි එල්ලි එල්ලි එල්ලි කතා කරගෙන. ඉතින් අනික් මනුස්සයාට පොල් තෙල් ගාගෙන ඇඟේ ඉන්න වෙනවා අහලන්න. මොන වචනයක් කිව්වත් තව තවත් ඒක මත ඒක මත කතා කර කර කර කර කර යනවා. නිසා බුදුමේ ඉඳද්දී බුරුම අපේ බුරුම ස්වාමීන් වහන්සේ ඒක ඒක මේ භාවනා කරන යෝගාවචර කිව්වා තමුන්නාංශේම කතා කරන බැන්නම් ගිහලා බුද්ධියගෙන ඉන්නේ කිව්වා තව කෙනෙකුට අවසන් දෙපයි කිව්වා. ඒ ඡන්දේ කවදාකවත් කැමති නැහැ බුදු වෙනවටයි කැමති බුදිනවට කැමති නැහැ. නමුත් කිව්ව කියලා බුදිය ගන්න මොකද තව කතා කරනකොට තව කෙනෙක් කැවිසෙනවා. පිට වෙන ආකල් මේ මේ මොනවාද ඒ කම්පන වේග පවා අවුස්සන සුළුයි. ඉතින් ඒ නිසා මේ වෙලාවේදී හරියට ඒ උපක්ලේශ ධර්ම දැනගෙන ස්පර්ශ දැනගෙන ඒ වේදනා දැනගෙන කටයුතු කරන්ඩ ඒ යෝගාවචරයාගේ පුතුමාකාර මේ උපේන ලද මේ ධර්ම කොටස ආරක්ෂා කරන උත්හාන සම්පදා ආරක්ක සම්පදා මෙතන තමයි ශික්ෂාව සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂාවේ ඊටාම වැදගත් වෙනසකටපත් වෙනවා. මේක ඥාත පරිඥා, තීරණ පරිඥා, පහාන පරිඥා කියන්නේ මෙන්න මේ තීරණ පරිඥාවේ එන්නේ මෙන්න මේ දෙවෙනි වතාවට වේදනා පිළිබඳව, දසෝපක්ලේශයන් පිළිබඳව කල්පනා වෙනකොට තමයි. මේක උපයන්න අමාරුයි. නමුත් උපේපු ගමන්ම වාෂ්පශීලී වෙනවා කතා කරන්න ගත්තොත්. කමඨාන සුද්ධ කිරීම වශයෙන් කතා නොකලත් වාෂ්පශීලී වීම වෙනවා. ඒ නිසා අවශ්‍ය දේ කතා කරලා ඊට පස්සේ නැවතත් ප්‍රතිතද කරගෙන නැවතත් නිස්සද්ද භාවයේ කටයුතු කරන්නට යනකොට තීරණ පරිඥාවක් තමයි තීරණයක් ගන්න වෙනවා අපිට මේ භාවනාවේදී හෝ ආධ්‍යාත්ම ජීවිතේ මේ හොඳයි කිට්ටුයි එහෙම නැත්නම් සමීපයි කියන අත්තං අත්තංගෙමයි කරදරේ කොටිම කියනවනම් මේ වගේ වෙලාවට කරදරයක් කවදාකවත් අන්‍යාගමිකයෙන්ගෙන් එන්නෙම නැහැ. එන්නේ බෞද්ධයෙක්ගෙන්මයි භාවනා කරන කෙනෙක්ගෙන්මයි මේ එකට බුදියන එකට කන එකට ඉන්න කෙනෙක්ගෙන්මයි. නිසා මේක හලනවයි කියවාම අලීම කරදරයක්. මේකට ඉතින් පුදුම දක්ෂතා පහල කරගන්න ඕනේ, දක්ෂතා ඇති කරගන්න ඕනේ කොහොමද හලන්නේ කියන්නේ. කොස් කපනකොට කලින්ම පොල්ති ටිකක් ගාගෙන අතේ පටන් ගන්නවා වගේ පුළුවන් තරම් තමයි පැත්තකට වෙලා ඒ ධර්මතාවයේ දිගට වැඩෙන්න අරින් දෙන්න වෙනවා මේ දහස්වර මේක ආර්ය අෂ්ටාංග මාර්ග ක්‍රමයේ හැටියට එකම විදියට පරියන්කේදී මේක අත්දැකීමින් අත්දැකීමින් යන ගම ඒක මම මාගේ මගේ ආත්මය කියාගන්නෙත් නැතුව අනුන්ට ඒක කියාපාන්නෙත් නැතුව පවත්නවා කියන එක රූප ධර්ම පිළිබඳව ඇති දක්ෂතාවයට වැඩිය සියුම් දක්ෂතාවයක් මේක අවශ්‍ය වෙනවා. මේක නිසා මම කැමැති සඳහන් කරන්න ඇමරිකාවල කරලා තියෙනවා පරිශ්‍රණයක් මම හුඟක් වෙලාවට මතක් කරලා තියෙනවා. භාවනාවට කැමැත්තෙන් ඉදිරිපත් වෙන විවිධ ආගම් වල තරණ කොටස් වලට එන්නේ කියලා මුස්ලිම්, Hindu, Sikh, කතෝලික, බෞද්ධ මේ සෑම ආගම් කට්ටියටම ඒගොල්ල කියන්නේ නැතුව කමටහනක් දීලා තියෙනවා. කමටහනක් දීලා යම් වෙලාවක ඒ අත්තන්ගේ තියෙන දක්ෂකම් නැත්නම් ඉගෙනීමේ දක්ෂ වගේ හරියට අරමුණට හිත යොදන්න පුළුවන් දක්ෂ තරුණ තරුණිය තෝරාගෙන තියෙන්නේ අරමුණේ හිත নিমগ্ন වෙනකොට හැම කෙනාම වගේ එක්ක තීව්‍ර ආලෝකයක් එහෙම නැත්නම් තීව්‍ර සැහැල්ලු බවක් එහෙම නැත්නම් හොඳට පෙර දක්නා නුවණක් ඒ නැත්නම් මේ භාවනාව මැරෙනකම් මම කරන්න ඕන කියන අදිෂ්ඨාන ශක්තියක් මේ වගේ පුදුම ශක්තිමත් වෙන්න පටන් ගන්න තියෙන ඔක්කොටම නෙවෙයි සෑහෙන කොටසකට ඊට පස්සේ ඒ සෑම කෙනෙකුටම කියලා තියෙනවා මේක අර්ථකථනයක් දෙන්නේ කියලා. ඉතින් ඒක හොඳටම අත්දකපු ඇත්තෝ මුස්ලිම් මිනිස්සු එක්ක අත්දැකනන් එයා කියලා තියෙනවා මේක තමයි අපේ නබි නායකතුමා ගල්ගුහාවේ භාවනා කරනකොට දැක්කේ මේක තමයි දෙවියන් වහන්සේ අපිත් එක්ක සම්බන්ධ වෙන තැන. මේ තමයි ਸਰබලධාරි දෙවියන් වහන්සේට අපි සම්බන්ධ වෙන හැටි. මේ කියන ශක්තියට දෙකක් නෑ. හරියට හරි හරි වැරදි කියලා දෙකක් නෑ. සාධාන අසාධාන කියලා. මේකෙන් තමයි සියල්ල පටන් ගන්න. මේක තමයි සියල්ලේ හොඳ. මේ සියල්ලේ මුල. මේක හැමතැනම ਸਰව ව්‍යාපී. හැමතැනම පැතිරලා තියෙනවා. මේක තමයි දෙවිය දේවත්වයේ වශයෙන් අපි හඳුලා තියෙන්නේ. අපේ ආගමේ තියෙන මේක මරණයෙන් පස්සේ හම්බ වෙනවයි කියලා බලනකොට හරියට කරනවා නම් කරන්න පුළුවන්. අනේ පින් සිද්ධ වෙන්න ඕනේ. ඕගොල්ලෝ මාව තෝරාගත්තර කියන විදිහේ අතකතන දීලා තියෙනවා. Hindu කෙනෙකුට කිව්වට පස්සේ කවලු මේක බ්‍රහ්ම පදාර්ථය වශයෙන් තමයි අපේ පොතේ සඳහන් කරලා තියෙන්නේ ඒකෝ ඊශ්වර සර්වව්‍යාපී සියල්ලම මැවුම් කරු මූලික දේ වශයෙන් ශක්තියක් පෙන්ලා අපට දීලා තියෙනවා මේ සඳහායි අපි ජීවත් වෙන්න ඕනේ අවසානයේ මරණයන් මැත්තේ අපි මේකට තමයි යන්නේ කියනවා නමුත් මම මේ ජීවිතේදී මේක දැක්කයි කියලා බ්‍රහ්ම පදාර්ථය වශයෙන් හඳුනගලා තියෙනවා ඒ වගේම කතෝලික අය මේක තමයි ਸਰබලධාරී දේවත්වයක වශයෙන් හඳුනාගෙන තියෙන්නේ. ඒක ප්‍රතිබිම්බයක් වශයෙන් මවන්න බෑ. මේ හැමතැනම පැතිරිච්ච ශක්තියක් ඕන කෙනෙකුට ගන්න පුළුවන්. නමුත් අපි හිතුවේ මරණය මත්තේ නමුත් දකින්න පුළුවන් කියලා හැම ආගමකම කෙනෙක් මේ தත්තර ගියාට පස්සේ ඒක Taman දන්න ශ්‍රේෂ්ඨතම ශක්තිය මූල ප්‍රභවයේ බාට විස්තර කරලා තියෙනවා. බෞද්ධෙක් භාවනා කරලා කියලා තියෙනවා බුදුහාමුදුරුවෝ මෙතනින් තමයි භාවනාව පටන් ගන්නවයි කියලා තියෙන්නේ මෙතනින් පරිසං වෙන්න ඕනේ කියලා කියලා තියෙනවා. මේ තමයි විපස්සනාට පටන් ගන්න තැන. මේක හරියට තේරුම් ගන්න බැරිව මේක පිළිබඳ කටමැත දොඩවන්න ගත්තොත්. එහෙම නැත්නම් මේක අදි탁සිරට හෝ අව탁සිරට පත් කරන්න පටන් අරගත්තොත් අනිවාර්යයෙන් මානසික රෝගයක් විස්තර වෙනවා. මනසේ සමබර නැති ගතියක්. සීලේ අඩුපාඩුකුත් විස්තර වෙනවා. ඒ නිසා කිසිම කෙනෙක් මෙතනදී හැප්පෙන්නේ නැතුව මේ ගෙලෙන් එහාට යන්නේ නැහැ. මේ බින්කින් එහා පැත්තට යන්නේ නැහැ. හැම කෙනාම දැනගන්න ඕනේ තමන්ගේ චරිතවල තියෙන දුර්වලතා තියෙනවනේ. අපේ සීල අඩුපාඩුකම් තියෙනවා. ඒ වගේම මානසික සෞඛ්‍ය අඩුපාඩුකම් තියෙනවා. සෞඛ්‍ය අඩුපාඩුකම් තියෙන මේවා සේරම මෙතෙන්දි හැදෙනවා. හැදෙන කම්ම අපි මේ හම් වෙන මේ පළවෙනි තෑග්ග බදලා අල්ලන්න හදනවා. ඒ නිසා මේ වේදනාව පිළිබඳව ආදීනව නොදැන. මෙතෙන්දි මම පාවිච්චි කරන වචනයක් වංචනික භාවයේ නොදැන. ෂටමායාවී බව නොදැන කටයුතු කරන්න පටන් අරගත්තොත් අද ලංකාවේ ඉන්න කර්මස්ථානාචාර්යවරුන්ගෙන් සෑහෙන ගාණක් මේක කාලා ඉන්න බව නම් මට තේරෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ මේ පිරිස් ළඟ තියාගෙන Taman උසාසනෙක ඉඳගෙන මේවා කියලා දෙන්න තරම් පෙළඹෙනවා. අයියෝ භාවනා කරන්න එන්න මයි ළඟට මම කියලා දෙන්නම් මේක ගන්න හැටි ඒක ගන්න හැටි කියලා මේ නිවනෙන් මෙපිට තියෙන මොකද්දෝ කුණු කන්දල් වගේක් අරගෙන ඒක ඉස්මතු කරගෙන යන්න හදනවා. මේ වේදනා චෛතසිකය මෙතන වැඩ කරන්නේ කාම කාමච්ඡන්දය සඳහා නෙවෙයි. කාමරාගය සඳහා නෙවෙයි භව රාගයට වැඩ කරන හැටි. මේ සෑම දෙයක්ම අපේ භවයේ දිගින් දිගට දිගින් දිගට පවත්වාගෙන යන්න මම කාමරාගය කරන්නේ නැහැ කියලා මහා උත්තරම ගතියක් මේකේ තියෙනවා. මොකද මේ නිර්ආමස සැපනේ. නමුත් මේ භව රාගයට අහු වෙන බව දන්නේ නැහැ. ඉතින් ඒ වගේ මේ පිටිපස්සේ යන මෝල් වාන්සලට තේරෙන්නේ නැහැ. ඒක ඇත්තට මේ මිනිසුන්ට දොස් කියන දෙයක් ඇත්ත නෑ. මොකද මේ මිනිසුන්ට ඕනලා තියෙන මේ දැවෙන පිච්චෙන මේ ලෝකේ තියෙන දාහේ නිවා ගන්න මෙහෙම දෙයක්වත් ඇති කියනවා. නමුත් සරුවචන් වහන්සේ මේ සංසාරයට බඳින තෘෂ්ණාව ත්‍රිපරිවට්ටයකට දාලා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තුනකට දාලා තියෙන්නේ. මේ කාම ලෝකයෙන් ඉක්මන එකමත් ඇත්තටම ලොකු දෙයක් තමයි. නමුත් ඒකෙන් නික්මෙනකොටම භව තණ්හාවට අහු වෙනවා. කාම තණ්හාවෙන් නික්මෙනකොටම ඊගාවට භව තණ්හාවට අහු වෙනවා. නිකන් සාමාන්‍ය කට කතාවට කියනවා කිඹුලෝ ඉන්න වලකට වැටිලා කිඹුලෙක් අල්ලගත්ත මිනිහෙක් කොහොම හරි දණිපණි ගහලා කිඹුලගෙන් බේරුණාම කිඹුලට ගොඩ ඇවිල්ලා සෙල්ලම් කරන්න බෑනේ වතුරේ දින සෙල්ලම් තියෙන ගොඩාට පස්සේ කියනවා මස්සිනා ඔබ මගෙන් බේරුණාට ගෙදර ගියට පස්සේ මල්ලිගේ මල්ලිට අහු වෙනවා කිය. හුණට ඒ නිසා කිඹුලට වෙදකම් කරනකොට හුණට tira ඇට බැඳලාලු වෙදකම් කරන්න කියලා නිකන් කතාවක් තියෙනවා මම නම් දැකලා නැහැ. ඒ නිසා කිඹුලගෙන් බේරුණාට හුණට අහු වෙනවා. ඒ වගේ තමයි මේ කාම ආශාවෙන් කාම තණ්හාවෙන් අයින් වුණාට අපි ඊගාට භව තණ්හාවට අහු වුණාට පස්සේ අපි රෙදි නැතුව ඇවිදිනා වගේ තමයි පේන්නේ. ඒ දෙකම දැනගෙන යන්න නම් මේ වේදනාව පිළිබඳව ආදීනව පක්ෂේ හොඳට දැනගන්න ඒ සඳහා අපි ලොකු සංසීන කාලේ කිව්වේ වැඩ කරන පිරිසක් එක්ක හිටියත් ලොකු වාසනාවක් කිව්වා. භාවනා කරන පිරිසක් එක්ක ඉඳ ලැබුණත් ඒක ලොකු වාසනාවක්. මොකද ඒත්තු නිටතරම බයෙන් ගත කරන්නේ මේ කාම ආශාවට අපි කරන මේ පැහිදිලි නතර කරලා භව ආශාව සඳහාත් අපි දැන හෝන දන ආවැඩිල්ලක් කරනවා නම් ඒකත් නතර කිරීම සඳහා නිටතරෝම හිත කය වචනේ හික්ම ගන්න. භව ආශාව ක්‍රියාත්මක වෙන්නේ මේ දසෝපක්ලේශ ධර්ම සඳහා පමණක්ම නෙවෙයි තව බොහෝ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. මේක මේ භාවනාවේ මධ්‍යස්ථානක ඇතුළක හිටියක් සිද්ධ වෙන දෙයක්. ඉතින් ඒ නිසා යෝගාවචරයට කරන් තියෙන මෙවැනි දේවල් මතුවෙනකොට ඒක තව තවත් බුද්ධ විඳිමින් Tamange හැබැයි නිවහන මේක බවට පත් කරගෙන ඒක මම මාගේ කියා ගන්න නැතුව මාගේ ආත්මය කියා ගන්න නැතුව ධර්මතා මේ සූත්‍රයේදී සරුවත්තානි සඳහන් කරලා තියෙනවා සත්තත්තාන කුසලෝ බික්කවේ ත්‍රිවිධූප පරික්ඛී උපපරීක්ෂා තුනක් දැනගට තියෙන්න ඕනේ ධාතු මනස්කාරය දැනගන්න ඕනේ පටිච්චසමුප්පාදය දැනගන්න ඕන. ඒ වගේම ආයතන පිළිබඳ දැනගන්න ඕන. ඒ නිසා මේ මතුවෙන්නේ හේතුඵල ධර්ම අනුව මතුවෙන දෙයක් මේක මගේ කියාගන්න එපා. මගේ කියාගත්තොත් එතන නතර වෙනවා මගේ කියාගත්තේ නැත්නම් ඒ පුද්ගලයා ඉන් එහාට සංඥා ස්කන්ධයට සංස්කාර ස්කන්ධයට විඥාන ස්කන්ධය කියන ගැඹුරු ධර්ම වලට සුදුසුසෙක් ලබනවා. සුදුසුකම් ලබනවා. ඒක නිසා ඒක පෙන්වුවාට පස්සේ තමයි යෝගාවචරයට ඇත්තටම භාවනාවේදී අපි භාවනා මෙහෙම කියමු විපස්සනාවට වැටුණා විපස්සනාවේ දැන් ඉන්නවා කියලා දැනගන්න පුළුවන් වෙන්නේ මේ භාවනාවේදී හම්බෙන විදර්ශනා උපක්ලේශ ගෙවම් කරලා ඒ දුෂ්කරතාවයේ ගෙවම් කරගෙන නැවත නැවතත් වැටුණත් මම නැවත නැවත ගොඩිනවා කියන ශක්තිය ආවට පස්සේ තමයි විපස්සනාවේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන ප්‍රතිපදාව හරි ප්‍රතිපදාව වැටෙන්න පටන් අරගන්නේ. ඉතින් මේකෙදී ඇත්තටම කියන්න තියෙන්නේ යෝගාවචරයාගේ පැත්තෙන් බලලා මෙතෙන්ට එනකම්ම වගකීම සෑහෙන දුරට තියෙන කර්මස්ථානාචාර්යවරයා ඇති. ඉන්නේ එහාට නම් යෝගාවචරයට තනියම පැටෙන්නේ නැතුව නැගිටලා යන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒක නිසා මේ බුරුම භාවනා ක්‍රමයේ හදනකොට ඒ ප්‍රධානෝ මහසිසාඩෝ ස්වාමින් වහන්සේ කියලා තියෙනවා අපි මේ භාවනා ක්‍රමයේ හදලා තියෙන රහත් වීම සඳහා නෙවෙයි අද කාලේක බැරි කියන එක නෙවෙයි සඳහන් කරලා තියෙන්නේ අපි එල්ල කරලා තියෙන සෝවාන් වීම පමණයි කියලා. ඒ සඳහා සියලුම විස්තර ඒ විදර්ශනා නැත්නම් සත්‍ය විසුද්ධි ක්‍රමයේ විදර්ශනා ඥාන ඔක්කොම පෙන්නලා සෝවාන් මාර්ගය ලැබුවට පස්සේ මේ පුද්ගලයා ඒකම නැවත නැති කිරීමෙන් ජිරු මාර්ගකමයට යන්න පුළුවන්. ඒ සෝවාන් මාර්ගය සඳහා තමයි පාර පෙන්නලා තියෙන්නේ. මම භාවනා කරුවේ ඒ ස්වාමීන් ප්‍රධානම ගෝලයා ගාව අපේ පන්දි ස්වාමීන් ගාව ඒ ස්වාමීන් වහන්සේ ඊටත් පල්ලෙහා ලංසුවකට ගත්තා. අරගෙන කිව්වා භාවනා කරනවා හෝ තව කෙනෙකුට භාවනා කියලා දෙනවා හෝ අන්නේ වගේ தත්ත්වයට යනවනම් හොඳම தත්ත්වය තමයි අඩුම ගානේ මාර්ගඵල ඥානයක් ලැබලා තියෙනවා. ඒ කියන්නේ මහසි ෂැඩෝ පෙන්න පුලන්සු. නමුත් අද ඒක අමාරුයි. ඒ කියන්නේ ඒක බෑ කියනව නෙවෙයි දුෂ්කරයි. ඒ නිසා අඩු ගානේ මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පන්නන තැනටවත් ගිය කෙනෙකුට තමයි තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. නැත්නම් Tamanට තනියම ගල් වෙනකට වෙලා පුද්ගලිකව භාවනා කරන්න පුළුවන් වෙනවා. එත කල්ම ඉන්දෝනෙසියාන ගත් එක්ක අන්නේ සෙනගේ ඉන්නකොට තමයි මාන්නක්කාරකම් මතුවෙලා මූණ මට්ටම් වෙලා යන්නේ. යකෙන තණ්හා මතුවෙලා තණ්හා මට්ටම් වෙලා යන්නේ. දෘෂ්ටි මතුවෙලා මට්ටම් වෙලා යන්නේ. ඒව කරන වෙලාවේදී Taman තනි වුණොත් මේවා මතුවෙන්න ක්‍රමයක් නැති නිසා පිළිකාවට වැහැදෙනවා. ඇතුළට බහිනවා. වැඩ කරන පිරිසක් එක්ක හිටියොත් ගැටුම් ඇති වෙලා වාද ඇති වෙලා Tamanට තේරෙන පටන් අර ගන්නවා Taman තුල තියෙන මේ හරි යෑම නිසා ඇති වෙලා තියෙන අං එන ගතිය. තණ්හා මාන දිටි පහළ වෙන ගතිය. ඒ නිසා එතකම්ම දුෂ්කර වුණත් පිරිසක් එක්ක ඉඳලා ගුරුවරගෙන් අහගෙන බයපක්ෂව කටයුතු කළොත් පමණක් තනියම ගිහිල්ලා භාවනා කරන්න හෝ තව කෙනෙක් ඇහුවොත් Taman අමාරු වෙන වැඩි තව කෙනෙකුට උපදෙස් දෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒ නිසා මේ වේදනාව පිළිබඳව අවබෝධය බොහෝම වැදගත් වෙනවා විපස්සනාවට විතරයි මේක අදාළ වෙන්නේ විපස්සනාදී මේක නිකන් ගෙලක් හරහා යනවා වගේ, බිංගයක් හරහා යනවා වගේ මේක දැක්කකට පස්සේ වැඩ ඉවර නැහැ. නමුත් මේ පුද්ගලයාට නැවත නැවත තමන්ව හදා ගන්න පුළුවන් වෙනවා. මේ ප්‍රධාන බාධක ධර්ම දෙකක් නැත්තම් කඩයිම් දෙකක් නැත්තම් ඒ පරීක්ෂණ දෙකක් සමත් වෙච්ච නිසා. ඉතින් ඒ නිසා සරුවචනාංශය සඳහන් කරලා තිනවා මේ වේදනාව කියන්නේ මේකයි වේදනාව හටගන්න මේකයි වේදනාව නිරෝධය මේකයි වේදනාව නිරෝධ කියන්නේ මාර්ගය මේකයි කියන මේ දැනගත්තත් වේදනාව පිළිබඳව ආස්වාද ආදීනව නිස්සරණ මේකම තාපැත්තකින් පනරේ වැටෙන්න ඕන. නැත්නම් පලිප්පේ දාන්න ඕන. ඒ පලිප්පේ දැමීම නැත්නම් ඒ පනරේ දැමීම සඳහන් කරන්නේ වේදනා පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං උච්චති වේදනා ආසාදෝ මේ යම් කිසි දෙයක් ස්පර්ශ වීම නිසා කෙනෙකුට සුඛ වේදනාවක් පහළ වෙනවනම් සෝමනසක් හිතේ පහළ වෙනවනම් ඒකට කියන්න පුළුවන් වේදනාවේ තියෙන ආස්වාද පක්ෂය කියලා. ඒ වගේම යම් කිසි වෙලාවක වේදනං අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා අයං උච්චති වේදනා වේදනස්ස ආදීනවා කිය. ඒ හටගත්තා වූ සුඛ වේදනාවේ පෙරලියක් ඇති වෙනවා. විපරිණාමයකටපත් වෙනවා. අනිත්‍යත්වයකටපත් වෙනවා. එතකොට දුකක් ඇති වෙනවා. ඒ පිය විප්පයෝග දුක්ඛ, අප්පිය සම්පයෝග දුක්ඛ ආදී වශයෙන් යම් පිච්ඡක් යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං කියලා ඒකට කියනවා වේදනාවේ ආසාන ආදීනව පක්ෂය කියලා. මෙන්න මේ විදිහට සෑම වේදනාවකම ආදීනවයකින් කෙලවර වෙන බව දැනගන්නකොට මේ වේදනාව පිළිබඳව අඹා යන ගතිය. වේදනාව පිළිබඳව මෙච්චර බොරු කේලම් හිස් වචන පරස වචන කියාගෙන ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරගෙන ලැබිය යුත්තක් නෙවෙයි මේක. මොකද මේ වේදනාවම අනිත්‍ය දුකයි විපරිණාම ධර්මයටපත් වෙනවා කියලා දැනගත්තාම ඇතිවෙන්නා වූ මේ වේදනාව පිළිබඳ ඡන්ද විනය ඡන්ද රාග ප්‍රහාණයක් තියෙනවනම් එහෙම නැත්නම් උපේක්ෂා වෙනවනම් ඒකට තමයි වේදනාව පිළිබඳව නිස්සරණය කියන්නේ. ඉතින් ඒක භාවනා කරනකොට ඊ타ත්ම සූක්ෂම මට්ටමේ පොදුවේ සමාජික මට්ටමින් නැතුව විස්තර කළත් මේ පැහැදිලිවම චුල්ල වේදාල සූත්‍රය අපි බොහෝ විට ඉස්සරහට ගන්න උද්ෘතය ගත්තොත් ඒකේ ධම්මදින්නා මහතෙරින්නාංශය සඳහන් කරන්නේ සුඛා වේදනා සුඛ වේදනාවක් ඇති වෙනකොට සැපයි ඒකට ඇති වෙනකොට දුකයි ඒකට අනිවාර්යයෙන්ම කාමරාග අනුසය ප්‍රතිපක්ෂ වෙනවයි කියලා. ප්‍රතිභාග වෙනවයි කියලා. සුඛ වේදනාවක් එනකොටම ඒකට කැමැත්ත තමයි මුනත වෙන්නේ අපි. නමුත් ඒක නැති වෙනකොට අනිවාර්යයෙන්ම දුකයි. නැත්නම් සුඛ වේදනාවගේ ඉස්සරහට එන පැත්ත ලස්සනයි, සැපයි, සුඛයි, සෝමනස්සයි. නමුත් ඒක ගෙවන් වෙනවාමයි. ගෙවන් වුණාට පස්සේ දුකයි, දෝමනස්සයි. නමුත් මේ වෙලාවේදී හිතේ තියෙන්නේ සොම්නස් ගතියක් එහෙම නැත්නම් කාම රාගයට යට වෙච්චි අනුසේ ධර්මයක් වැඩ කරනවා. දුක් වේදනාව පටන් ගන්නකොට දුකයි. ඒ නිසා ඒකට පටිඝයක් තියෙන අපි ගාව පටිඝානුසේ තමයි ප්‍රතිභාග වෙන්නේ. නමුත් මේ දුක් වේදනාව යනකොට සැපයි. ඒක නිසා එක වේදනාවක මුලැමැදාග දකිනවනම් සුඛ වේදනාව පටන් ගන්නකොට සැපයි යනකොට දුකයි. දුක් වේදනාවේ පටන් ගන්නකොට දුකයි යනකොට සැපයි නිසා වේදනා දෙකේම දෙකට බෙදලා දෙක එක දෙක එකතු කරලා දෙකෙන් බෙදලා ගත්තාම දෙකම සමානයි. මේක හරිව අමාරුයි පිළිගන්න. මොකද ඒ තරම්ම අපේ හිතේ සුඛ වේදනාවට පහඳින ගතියකෝ දුක් වේදනාවට කොනහන ගතියකෝ තියෙනවා. එනිසා අඩු ගානේ මේක තේරුම් අරගෙන සුඛ වේදනාවක් උනත් කමන්නේ යනකොට ඉතුරුලා යන ඇඹුල් ගතිය පැංගිරි ගතියත් දුක් වේදනාව ඇඹුල් ගතියෙන් පැංගිරි ගතියෙන් පටන් ගත්තට ගෙවුනට පස්සේ ඇති වෙන මිහිරියාවත් දෙකම දැක ගන්නා තරමින් බලාන ඉඳනං යෝගාවචරය තුළ වේදනා එnde ඉස්සෙල්ලාම සතියකින් යුක්තව වේදනා දිහා පූර්ව නිගමවලින් තොරව සුඛ වේදනාට දුක්ඛ වේදනාට සමානව බලන්න පුළුවන් ගතිය. මේක තමයි භාවනාවේ අන්තිමම කෙලවර වශයෙන් පෙන්ලා දීලා තියෙන්නේ මේ අස්ත්‍රෝක ධර්මයේ කම්පා නොවෙන හිත ඇතිකරන්න මේ වේදනා චෛසිකේ බොහෝම උදව් කරනවා. මෙන්න මේ විදිහට සැප වේදනාවට මනාප වෙන ගතිය හෝ දුක් වේදනාවට අමනාප වෙන ගතිය කීලිවඳව යම් ශික්ෂණයක් යම් ආකාරයක සූදානම් ගතියෙන් ගියොත් යෝගාවචරයට පෙනෙයි දවසක් පුරා නැත්තම් පරියන්කයක් පුරා කරන භානාදී සැප දුක් කියන වේදනා අයින් කරලා දැම්මොත් භාවනා වැඩි වෙලාවක් අපි ඉන්නේ සැපත් නැති දුකත් නැති තැනක. වෙන විදිහකට මේකම කියනවා නම් භාවනාදී ඇති වෙන සැප වේදනා ටික සහ දුක් වේදනා ටික පොදියකට අරගෙන බැලුවොත් ඒක මුළු හිටපු කාලෙන් 10%ක්වත් නැහැ. අනික හැම වෙලාවෙදීම අපි ළඟ තියෙන්නේ මේ අදුක්කම සුඛ නැත්තම් නොදුක්න සුව වේදනාව ඒකට ප්‍රතිභාග වෙන්නේ මෝහේ. අපි ඒක දකින්නට කම්මැලි කියනවා. නීරසයි කියනවා. ඒකාකාරී කියනවා. ඒක නිසා නින්දට වැටෙනවා. ඒ නිසා අපි සැප වේදනාවල් එනකොට පුදුමාකාර විදිහට ආසාවෙන් ඒක සිප වැළඳ ගන්නවා. නමුත් ඒක යන්නේ දුකක් ඉතුරු කරලා. දුක් වේදනායනට පුදුමාකාර නුරුස්නා ගති පහල කරගෙන ඒක නොදකින් නොපතන් කියලා භාවනා කරනවා. නමුත් සැප වේදනා ගියාට පස්සේ ඇති වෙන සැප දුක් වේදනා ගියාට පස්සේ තියෙන සැප දැක ගන්න බෑ අපිට අර නුරුස්නා ගතිය නිසා. ඒක කොහම වුණත් ඒක අයින් කරුවට පස්සේ වැඩි වේලාවක අපි ඉන්නේ අදුක්කම සුඛ වේදනාවේ ඒක අපි දැනගන්නේ නැත්තේ අපේ මෝහය නිසා. නිසා යම් කිසි කෙනෙක් මෙන්න මේ ඒ ධම්මදින තිරින්නාංශයේ පෙන්වන ක්‍රමයට සැප එනකොට ඒකේ ඉවර වෙලා යන දුක්ඛ ස්වභාවයත් දුක එනකොට ඒක ඉවර වේගෙන එනකොට සැප ස්වභාවයක් දැක ගන්නාසුලුව මේකට කියනවා විපස්සනාව කියලා විපස්සනා අර්ථකථන මේ කරන්නේ බලාන හිටියොත් භාවනා පුරාවට සැප දුක් කියන්නේ බොහොම ඩිංගිත්තයි ගාක් වෙලාට තියෙන අදුක්කම සුඛ වේදනාව. නමුත් අදුක්කම සුඛ වේදනාව වේදනාචෛසිකයක් වශයෙන් අපි අඳුනන්නේවත් නැහැ. ඒ මොකද හේතුව ඒකට ප්‍රතිපක්ෂ වෙලා තියෙන ප්‍රතිභාග වෙලා තියෙන්නේ අවිද්‍යාව නිසා. ඒක නිසා වේදනාව පිළිබඳව මේ ආස්වාද පක්ෂේ සහ ආදීනව පක්ෂේ බැලුවොත් මේ සැප සොයාගෙන යන ගමන කියලා කියන්නේ තන්නේ කර මිරිඟුවක් පිටිපස්සේ යන ගමනක්. ඒක සඳහා ගන්න සෑම ප්‍රයත්නයකින්ම තද බල වෙහෙසක් දුකක් ඇති කරනවා. ඒ නිසා හොඳම දේ තමයි පැමිණි දුක් පැණි රහයි කියලා අපේ සිංහල කියමනක් තියෙනවා. තමා කැම කරා පැමිණෙන දෙයට කිසියම් වර්ග විභාගයකින් තොරව එන්නේ ඉඳ දෙන එක තමයි දක්ෂම ක්‍රමය. මේකට වේදය කියලා කියයකි. මේකට ප්‍රතිවේදය කියලාත් කියන්න පුළුවන්. අපි මේක සකස් කරන්න ගිහිල්ලා තමයි මේ සැප වැඩි කිරීමට සහ දුක අඩු කිරීමට පුංචි පුංචි හැඩතල දාන්න කියලා තමයි පුදුමාකාර කර්ම රැස් කරගන්නේ. පුදුමාකාර සංස්කාර ඇති කරන්නේ. පුදුමාකාර විදිහේ වෙහෙසට ගෙවිච්ච, තැලිච්ච පොඩි වෙච්ච තත්ත්වයටපත් වෙන්නේ. එන දේ දිහා ඒ තාලට බලන එක තමයි දක්ෂ ක්‍රමය අපිට ඒක කොච්චර අමාරු වුණත් ඊටාම සරල උදස්ස නිදර්ශනකින් කියනවනම් පොඩි බබෙක් කරන්න එච්චරයි. ඒ නිසා පොඩි බබා කාටත් ප්‍රියයි. පොඩි බබා කවදාකවත් ප්‍රතික්‍රියා කරන්න දන්නේ නැහැ. යා අඬනවා ඒවට කියනවා බොඩි නොලෙජ් එක කියලා ඇඟ අඬනවා. එනට ඊට පස්සේ hina වෙන්න යාර කිසිම ලැජ්ජාවක් නැහැ. hina වෙන්න අඬන්නත් අඬලා hina වෙන්නත් කිසිම ලැජ්ජාවක්. ඒ නිසා අපි පටන් ගත්තේ ඇත්තටම අපේ හිත මෙන්න මේ වේදනාව පිළිබඳව නොදන්නා තනින් මේ නොදන්නා කියන එක මම අදහස් කරන ප්‍රතික්‍රියා නොකරන තැනින් ඒ තාකල් අපේ ළමා සුන්දර ලෝකේ ඉතාමත්ම සුන්දරයි. මේකට ਸਰවඥයන් සඳහා කරන්නේ කිද්දා දශකය කියලා. ක්‍රීඩා දශකයක් තිබුණේ අපිට. ඊට පස්සේ තමයි අපිට මේ හරි වැරදි තේරුම් ගත්තට පස්සේ මේ මුළු ජීවිතේම කටුගයක් බවට, දඬු කඳක් බවට, කුරුසයක තියලා ඇනගත්තා වගේ, ඇන ගැහුවා වගේ දැන් මොකද කරන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් සැපයි පිටිපස්සේ යනවා. නමුත් ලැබෙන හරියක් ලැබෙන්නේ දුක. එලිච්ච පිටිපස්සේ යනවලු හිවලෙක් එලිච්චගේ තනබුරුල්ල දැන් වැටෙයි දැන් වැටෙයි කියලා. ඒක හරි මෙලෙක් හමක් නේ මසක් නේ තියෙන්නේ. පැද්දි පැද්දි තියෙන දාට හැලෙන්න වගේ ලුතින තෙලුවක් කටලෙවක කලෙවක පිටිපස්සේ යනවලු දැන් තනබුරුල්ල වැටේ වැටුනොත් කන්න පුළුවන් කියලා අනේ වැටෙන්නේ ඒක තමයි මනුස්ස ලෝකේ පුරාවට මිනිස්සු මේ සැප සොයාගෙන යන ගමන අන්නර ඊවල කටලෙවක එලිච්චගේ පිටිපස්සේ යන ගමනක් වගේ එකක් තමයි. ආදා ලැබපු කෙනෙක් නැහැ. කද්දාකත් ලැබපු කෙනෙක් නැහැ. ලැබුවා කියලා හිතනවා කට්ටිය. නැත්නම් මේ මිනිස්සු නරා දුකක ගත කරන්නේ. ඒ ඒ මට්ටම් තාන්න මන්න රකින්න. ඉතින් ඒක දවසක් රජ කෙනෙකුට ඇති වෙලා තියෙනවා භයානක ලෙඩක්. තද බල ඉසිකක්කමක් මොන ලෙඩේකටවත් සනීප වෙන්නේ නැතුව. පස්සේ පිටරටින් ආපු මේ මායා නැත්නම් গুপ্ত ධර්ම දන්න කෙනෙක් කිව්වලු මේක එකයි තියෙන්නේ උපත්ම දුප්පත් මිනිස්සුගේ ෂර්ට් එක ගෙන්නලා ඇඳගන්නේ කියලා එදාට සනිපෙනවා කිව්වා. ඉතින් රජුරෝ කෙරුවා ඇතුල් කොටුවේ නැත්තම් අන්තපුරේ අනබෙරලවලු කවුරු හරි දුප්පත් කෙනෙක් ඉන්නවනම් සතුටෙන් ජීවත් වෙන එයාට එන්න කියන කියලා. එකම මිනිහෙක්වත් නැතිලු අන්තපුරේ. ඉන්න හරියක් ඉන්නේ කාලකන්ණි. දුක් විඳින જાතිය කොළඹ රටේ වගේ. ඊට පස්සේ අනබෙරලවලු පිට නුවර. කවුරු හරි සැපසේ ජීවත් වෙන මේ දුප්පත් කෙනෙක් ඉන්නවාද කියලා. කවුරක්වත් නැහැ. ඔය හැම තැනම කරන්නේ මවාපෑම විතරයි. දුකේ දුක කාගෙන ජීවත් වුණාට ලෝකෙට මුනිච්චාව කරගෙන ඉන්නවා. හත් දවසක් කන පෙරලා වල රටේ ඉඳ අන්තිම පිටිසර පළාත් දක්වා කිසි කෙනෙක් කන පෙර නැත කෙරුවේ නැති. ඊට පස්සේ හත් වෙනි දවසේ යනකොට ගොවියෙක් කුඹුරු වැඩ කරලා නගුල හොදාගෙන අමුඩෙත් හොදාගෙන නාලා එනකොට අනබෙර කාර්යයක් ඇව්වලු අනබෙර කාර්යකර මොකද්ද මනසිනාව කිව්වා ඊට පස්සේ කළු මේ අපේ රජ්ජුරෝ කිව්වා මේ කවුරු හරි කමන්නේ සැපසේ ජීවත් වෙන මිනිස්සෙක් ඉන්නවා නම් අඬ ගන්න ඉන්නවා ගිහිල්ලා කියපම් මම සැපසේ ඉන්නේ කියලා කිව්වා අනේ ඊට පස්සේ රජ්ජුරෝ බොහොම සතුටින් අර මිනිසයා රාජමාලිගාවට ගෙනලා කළු මම මේ මෙච්චර අනබෙර ලැබුවේ මට මේ අවශ්‍යතාවයක් තියෙනවා තමුන්නාසිකේ ෂර්ට් එක දෙන්න කියලා මං කවදාවත් ෂර්ට් එක ඇඳලා නැහැ කිව්වා ඒක තමයි සැප ඒ නිසා රජ්ජුරුව ඉල්ලන දේ කවදාකවත් ගන්න බෑ අපිට. අපි හිතන්නේ මේ සැප තියෙන්නේ ෂර්ට් වල කියලා. නැත්තම් කලිසම් වල කියලා. නැත්තම් කෑමේ කියලා. නැත්තම් වර්ණ රූප ගන්ධ රස රූප වල කියලා. මේවා සේරම නැති තැන තමයි සැප කියන්නේ. ඒකට බුදුහාමුදුරුව කියන්නේ විවේකජම් පීති සුඛ. එහෙම නැත්තම් කියන්නේ ditta ධම්ම සුඛ විහරණය කියලා. දැන් අපි ගෙවල් දොරවල් ඉන්නකොට ජයට කාලා රූප බලලා, ශබ්ද අහලා, ගන්ධ රස බලලා, පහස ලබලා තමම තමන්ගේ මට්ටම් තම මට්ටම් කියලා හදාගෙන ජීවත් වෙලා තියෙන මැදුරු වල. ඒකට අපි කියනවා කාම සුඛය කියලා. නමුත් කිසියම් සද්දයක් නැත්ැනක ඇස් දෙක වහගෙන භාවනා කරනකොට යම් කිසි කෙනෙකුට ධ්‍යාන සුඛයක් ලැබුණා නම් ඒ වෙලාවේදී රූප නැති, සද්ද ඇහෙන්නේ නැති, ගඳ නැති, රස නැති, කයට පහසාවක්වත් නැති තැනකින් තමයි ධ්‍යාන සුඛය ලැබෙන්නේ. ඒ ධ්‍යාන සුඛය සඳහා කිසිම වියදමක් කරන්න ඕන කමකුත් නැහැ. මනුස්ස ලෝකේ ලබන්න පුළුවන් සෑම සැපටම වැඩිය උසස් සැපයක් ලැබේ. නමුත් එතන තියෙන විවේකයේ විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛය. ඒකට කියනවා ditta dhamma සුඛය කියලා. මේ ආත්මය ලබන්න පුළුවන් දිව්‍යමය සැපයක්. නමුත් එකක්වත් ඔය කියන රූප ධර්ම වලින් ලබන්න බෑ. රූප ධර්ම නැති වෙන්න නැති වෙන්න සැපයි. ඉතින් සමේ වේදනා චෛතසිකේ පෙන්ලා දීලා තියෙන්නේ පුදුමාකාර වෙනසක් ඇති කරන නාම ධර්ම වලට රූප ධර්මකට මාරු කරන තැනක්. ඒ නිසා මේක පිළිබඳව මේ යථාබෝධය කියනවා වේදය කියලා. නැත්තම් ප්‍රතිවේදේ කියලා. අද ආර්ථික විද්‍යාවේ කොනක මේක ගෑවිලා නැහැ. දේශපාලන විද්‍යාව කොනකවත් ගෑවිලා නැහැ. සමාජ විද්‍යාව කොනකවත් ගෑ නැහැ. සමාජ විද්‍යාඥයෝ බලන්නෙම කට්ටියට මේ ද්‍රව්‍ය දීලා මිනිස්සු සුවපත් කරා. දේශපාලනඥයෝ බලන්නේ යටිතල පහසුකම් සහ මේ තොරතුරු තාක්ෂණය තියලා මිනිස්සු සපවත් කරා. ආර්ථික විශේෂඥයා බලන්නේ මේ මූලික අවශ්‍යතාවයන් දීලා සප කරන්නේ. කවදාකවත් කරන්න බෑ. කෙරෙන්නේත් නෑ. ඒකට කියන්නේ තිරස්චාන සැපයක් කියලා. සරුවචනාංශයට එහෙමනම් ගීගේ අතාරින් නැතුව ඉඳලා සැප විඳින්න තිබුණානේ. උන්වහන්සේ ගී අතහැරලා සඳහන් කරා මේ ක්‍රමයට යන තාක්කල් කවදාකවත් ලෝකයට සැප කියන එක අඳුන ගන්නවත් හම්බ වෙන්නේ. අඳුන ගන්න නම් Taman සියලු සපත් උපදෙලා සියල්ලම අතහරින්න ඕන. සියල්ල අතහැරියට පස්සේ තමයි මේ නිර්ාමිෂ සුඛය. නමුත් නිර්ාමිෂ සුඛයත් නෙවෙයි සාසනේ නිෂ්ඨාව. සාසනේ නිෂ්ඨාව කියන්නේ අවේදිත සුඛය. ඒක හරි අමාරුයි විස්තර කරන්න. දවසක් සරුවචන මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විස්තර කරලා දීලා තියෙනවා මේ ලෝකේ සැප જાති තියෙනවා එකක් තමයි ආමිෂ සැපය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඇහ කන නාසය දිව කය පිනවීම. ඒක තිරසනුන් හා මනුස්සයන් සමානයි. නමුත් ධර්මයක් කියලා එකක් තියෙනවා. ඒ ධර්මයේ රකින්න බාම් කිසි කෙනෙක් සමත ධර්මයේ හරි දැක්කා නම් ඒ ධ්‍යාන සුඛේ ලබනකොට නිර්ආමිෂ සුඛයක් ලබනවා. ඒකට කියනවා අවේ මේ ආමිෂ සුඛය නැත්තම් ditta ධම්ම සුඛ වියන එක. ditta ධම්ම නිබ්බාන කියලාත් කියනවා. නමුත් ඒකත් පෙරලෙන සුළුයි. ඒක නිසා බුදුහාමුදුර අපිට බෙන්ලා දෙලා තියෙන අවේදිත සුඛයක් තියෙනවා. අන්න ඒක තමයි ශ්‍රේෂ්ඨයි කියන්නේ. එතකොට මේ බණ අහන ඉන්න හාමුදුර කෙනෙක් අහවලු ස්වාමීන් වහන්සේ අවේදිත නම් විඳින්න බැන්නවක සුඛයක් කියන්නේ කියලා. එතකොට සාරිපුත්‍ර සාංශය සඳහන් කළා තියෙනවා වේදනාවේ ආදීනවය ਸਰුවචනanse පෙන්වන්නේ යංකින්චි අනිච්චා දුක්ඛා විපරිණාම ධර්ම මොනවා හරි දෙයක් අනිත්‍යත්වයටපත් වෙනවනම් පෙරලෙන සුළුනම් ඒක දුකයි මේ නිර්ාමිෂ සුඛයත් වෙනසටපත් වෙනවා. ධානයෙන් ලැබිටට පස්සේ ඒක නැති වෙනවා. ඒක අනිත්‍යයි, ඒක විපරිණාමයි. ඒ නිසා ඒක දුකක්. ආර්ය විනයේ යමක් පෙරලෙන සුළු නම් ඒක දුකයි. අවේජේ සුඛය කියලා කියන්නේ කිසිම සැපක් හෝ දුකක් නැති පෙරලෙන තත්යක් නැති දෙයක්. ඒ නිසා භාවනා ජීවිතයේදී හෝ මේ අවේ අදුක්කම සුඛයට ගිය කෙනාට මේක අත්දක ගන්න පුළුවන්. අදුක්කම සුඛයට ගියාට පස්සේ ඒක පෙරලෙන්නේ නැහැ. සැප නම් දුකට පෙරලෙනවා දුක නම් සැපට පෙරලෙනවා. අදුක්කම සුඛ වේදනා පෙරලෙන්න දෙයක් නැහැ. හරියට මේ පට වියාපෝ තේජෝ ගෙවම් කරගෙන ආකාශ ධාතුවට ගියා වගේ සැප දුක් දෙක ගෙවම් කරන අදුක්කම සුඛයට ගියාට පස්සේ ඒක නිතරම අපි ළඟ තියෙන දෙයක් අඳුනන්නේ අඳුනගත්තට පස්සේ ඒක පෙරලෙන්නේ නැහැ. පෙරලෙන්න දෙයක් නැහැ. මේක තමයි අර සරුවචනාංශේ මධ්‍යම ප්‍රතිපදා වශයෙන් පෙන්ලා දීලා තියෙන්නේ. ඒක නිසා කවදා හෝ පරියන්කේකදී අපි මේ අදුක්කම සුඛයටපත් වෙලා මේ ඉන්නේ අදුක්කම සුඛය කියලා දැනගත්තා නම් ඒක හිතන්න පුළුවන් සෑහෙන දුරට අපි මධ්‍යම ප්‍රතිපදාවට කියයි කියලා. නමුත් වෙන්නේ මොකද්ද? අදුක්කම සුඛයටපත් වෙලා අදුක්කම සුඛය කියලා දැනනකොට අපිට නීරසකමක් දැනෙන්නේ. කම්මැලිකමක් දැනෙන්නේ, නිදිමත ගතියක් දැනෙන්නේ, ඒකාකාරීකමක් දැනෙන්නේ, බය ගතියක් දැනෙන්නේ, අසරණ ගතියක් දැනෙන්නේ. ගොඩ දෙනෙක් භාවනා කමටහන සුද්ධ කරනට අහන්නේ සුද්ධ කරනකොට අහන්නේ ස්වාමීන් වහන්සේ මට මේ ආස්වාද ප්‍රසවාස හොඳට ගෙවිලා සංසුන් තැනකට ආව ඊගාට මම මොකද කරන්න ඕනේ කියලා. කියන්නේ මේ ආපු එක හොඳ නැහැ. ආපු එක මදි. ආපු එක තව මේ මිරිකලා තමනවාද ගන්න තියනවාද කියලා. මොකද ඒ තරම්ම සංසාරේ දොඳන්නා තාකල් මේ සැප පස්සේ එලවලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඒ සැප දුක දෙක නැති තැනට ආපුවාම ඒක අගේ කරන්නවත් දන්නේ ඉතින් මේක කාගවත් දෝෂයක් නෙමෙයි කෙලෙසයක් නෙමෙයි හැටි. නමුත් කියලා දීලා කියලා දෙලා පුළුවන් තරම් මේක තහවුරු කරගන්න පුළුවන් තරම් මේක බහුලීගත කරන්න පුළුවන් තරම් මේක භාවනා කරන්න ඒකල මේක Tamange හැබෑ නිවහන කරගන්න. එතකොට තේරෙයි මේ தත්ත්වෙ පෙරලෙන්නේ නැහැ. පෙරලෙන්නේ නැහැ කියලා කියන්නේ දුකක් නැහැ. නිසා දුක පිළිබඳවත් සැප පිළිබඳවත් අර්ථකතනෙයි. පැහැදිලි වෙනසක් වෙනවා විපස්සනා කරනකොට මේක ඥාත පරිඥාවේදී තේරෙන ක්‍රමය තමයි බණහනකොට වෙන්නේ. තීරණ පරිඥාවෙන් කරන එක තමයි මේ සැප දුක් වේදනා දෙක දැනගෙන අදුක්කම සුඛ වේදනාට ආවට පස්සේ අඩු ගානේ මම දැන් මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්නවා කියලා හිතට තර්ක ගන්නේ නැතුව සැක උපදවන්නේ නැතුව නින්දට පහල කරන්නේ නැතුව හයියෙන් හුස්ම ගන්න නැතුව නැගිටලා යන්නේ නැතුව ඒක දිගට පවත්වන්න පුළුවන් එක තීරණ පරිඥා වෙනවා. අන්තිමට ඒ තුලේ යන්න යන්න යන්න ඉස්සරහට ඉබේ කර දෙන දෙන ප්‍රහාණයක් සිද්ධ වෙනවා. ඒ ප්‍රහාණය තමයි මෙතන කියලා තියෙන්නේ තේ වේදනාය ඡන්ද විරාගෝ ඡන්ද රාග පහාණාය ඉදං උච්චති වේදනා නිසරණ වේදනා පිළිබඳ යම් ඡන්ද රාගයක් තියෙනවනම් වේදනා පිළිබඳ ඡන්ද විනයක් තියෙනවනම් ඒක සියල්ලම අතහැරියට පස්සේ ඒ කියන්නේ අදුක්කම සුඛ වේදනා පිළිගත්තට පස්සේ අනිවාර්යෙන් භාවනාව ඉදිරියටමයි ගෙනියන්නේ. හැල හැප්පිලක් නැහැ. අනෙතන ගියාට පස්සේ එන්නේ එන්නේ එන්නේ හරියට මේ හොඳ කීකරු අස්සය හතර දිනක් යොදපු හොඳ රතාචාර්යවරයෙක් ඉන්න වාහනේ වාහනයකට නැගා වගේ අරගෙන යනවා. දැන් අලුත් වචනෙන් කියනවා ඔටෝ පයිලට් එකෙන් දාලා ප්ලේන් එක යන්න හරිනවා. එතකොට කවදාකවත් බාධාවක් නැහැ යන්ත්‍රයෙන් ලස්සනට අරගෙන යනවා. ආන් මේ වගේ යන්න පටන් ගත්තට පස්සේ තමයි විපස්සනාව සිද්ධ වෙන්නේ. ඒ නිසා භාවනා කරන කෙනා මෙතෙන්ද නොයනවා නම් නෙවෙයි. භාවනා කරන 80ක් විතර මෙතෙන්ට එනවා මේක පයින් ගන්න. මේක පුංචි කළ සලකනවා. මේකට අව탁සීරු කරනවා. takseeru කරන කරලා කරන්නේ මොකටද මේ සැපක් හොයන අදහසේ. ඒ නිසා කවදා හරි අනවශ්‍ය ප්‍රයත්නය අයතහැරලා මේ අදුක්කම සුඛ වේදනාවට ආවට පස්සේ මෙතන තියෙන මේ අවිජ්ජානුසය මේක පිළිබඳ නොදැනීම අයින් කරලා මේකයි මධ්‍යම ප්‍රතිපදාව කියලා දැක්කා නම් ගියා නම් ඒ පුද්ගලයා ඇත්තටම නිවන් නොදැක්කට නිවනේ ඉන්නවා වාගේ නිවන මේ ජීවිතේ කලහක්ක් බව මේ මට කලහක්ක් බව මේ සඳහා අලුතෙන් කිසිම අඩුපාඩුවක් නැති බව තියෙන්නේ මේ මේ මෝඩකම් ටික අයින් කරන එක විතරයි කියන එක තේරුම් ගත්තට පස්සේ අර භාවනා ජීවිතයේ තියෙන තක්කු මුක්කුව ඒක වහා ඉවර කරන්න ඕනේ කියන ගතිය මොකක්වත් නැතුව දැන් ඉතින් Taman ඉන්නේ නිවන් කරා යන ගමනේ කියලා ඒ ස්පාසු එන්න පටන් ගන්නවා. ඒ නිසා වේදනානුපස්සනාව කායනුපස්සනාවට වැඩිය ටිකක් සියුම්. ඒ වගේම නිවනේ රස අස්පන අපිට පෙන්නනවා. ඒ නිසා කෙනෙකුට වාද කරන්න පුළුවන්. මේ කායනුපස්සනාව නැතුව හෝ කමන්නේ වේදනානුපස්සෙන් පටන් අරගෙන වේදනානුපස්සනාවෙන්ම සෝවන් වෙන්න බැරිද කියලා. ඒක සරුවත්න වහන්සේගේ සූත්‍ර දේශනාවල සමහර තැනක පෙන්ලා තියෙනවා. මේ වේදනානුපස්සනාව වුණත් සූර වෙනවා නම් සෝවාන් වීම සඳහා ප්‍රමාණවත් වෙනවා කියන්නේ. අද ලංකාවේ තියෙනවා ඒ සඳහා වෙනමම වේදනානුපස්සනාව සඳහාම කැපවිච්ච භාවනා ක්‍රම. එයත් ඒකට සාධාරණීකරණය කරන්නේ මේ වේදනාව පුළුල් විශයක් එක දැනගත්තොත් ඒ පුද්ගලයාට නිවන් මාර්ගය ඇරෙනවා. ඉතින් අර සතිපට්ඨාන ක්‍රමයට යනකොට නම් කායනුපස්සනා කරලා වේදනානුපස්සනා ඊට පස්සේ චිත්තානුපස්සනා ධම්මානුපස්සනා ක්‍රමයට යන්නේ. නමුත් දේ සූත්‍ර දේශනාවල සමානලාට බොහොම රැඩිකල් වාදීව එහෙම නැත්නම් විප්ලවවාදීව වේදනාවෙන්ම ගොඩ එන්න පුළුවන් තනුත් පෙන්නලා තියෙනවා. කොහොම නමුත් ගොඩ වුණාට පස්සේ තේරෙන්නේ මේ manussත්වයත් එක්කම අපිට මේ නිවන අපිත් එක්ක ඇවිල්ලා තියෙනවා. අපි කෙරුවේ මේ සැප හොයනවා කියන පැත්තේ දඟලපු නිසා මේ අදුක්කම සුඛයට පයින් ගහපේකේ වැරද්ද. යම් දවසක මේ සැප හිවීම පැත්තක තියලා මේ ප්‍රකෘති වූ එහෙම නැත්නම් අපිට ආවේනික වූ අදුක්කම සුඛ වේදනාට යනවයි කියලා කියන්නේ මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම මැදමාවත. කාමසුඛාලිකාණ යෝගයට අතහැරලා අත්තකිලකමතාණ යෝගයට අතහැරලා මැදමාවත වැටීමක්. එතකොට සාමාන්‍ය වචනෙන් කියනවා චාම් ජීවිතේ. එහෙම නැත්නම් නිර්හංකාර ජීවිතේ. ඒ වගේම භාවනා කරන අය අතර ඉඳලා ඒ අයගෙන් ආදර්ශ අරගෙන ගන්න ජීවිතය ගත්තොත් ඒ පුංචි වයස ලීසි. බුදු පුංචිවත්තේ ස්වභාවයෙන්ම අදුක්කම සුඛ වේදනාව තියෙන්නේ. ඒ ඊටාම පුංචි වයසේදී අමාරුයි මේක sannivedanaya කරන්න. මැද සාමාන්‍ය ලාමක වයසේදී මේකට හොඳ පහසුකම් තියෙනවා. ප්‍රධාන වැරද්ද දෙමව්පියෝ කවදාකවත් පොඩියෙකුට මේක කියලා දෙන්නෙත් නෑ. පොඩියෝ මේවා කතා කරුවොත් පිස්සු කියලා කියනවා. පොඩි දරුවෙක් කිව්වොත් ඇයි මෙච්චර මහන්සිලා ඉගෙනගෙන කරන්න හදන්නේ මොකද්ද? මේක තියෙන්නේ මේකයි කියලා ඉන්නේ සැපේ නේද කියලා කිව්වොත් ඒ දරුවා සයිකියාට්‍රික් කෙනෙක් ගාට ගෙනියයි අම්මලා තාත්තලා. පොඩි දරුවාට නම් හොඳටම පේනවා අම්මට තාත්තට පිස්සු බව. අර බ්‍රහ්මන් සාමතුරු එක තැනක කියනවා මේ මිනිස්සේ කෝටිපතියෙක්. ඒ මිනිස්සා හොඳටම සල්ලි තියෙන නිසා ජමයිකාවට ගිහිල්ලා ඒ මාළු අල්ලන ගමක තිබුණු මුහුද වෙරළයිනේ හෝටලයක කාමරයක් අරන බලනකොට එතන පල්ලෙහා මාළු මරන මිනිස්සෙක් ඉන්නවලු. එක පුංචි බෝට්ටුව ගිහලා එක සැරයක් මාළු මරාගෙන ඇවිල්ලා ඉතිරි දවස පුරාම අර මාළු ටික විකුණලා දරුවොත් එක්ක ශ්‍රීලං කර කර ඉන්නවලු. මේ මිනිස්සේ ආර්ථික විශේෂඥයෙක් ඉඳලා හිතුවලු මේ මෝඩයා දෙසරයක් මොහොතට යනවනම් කොච්චර මාළු ගේන්න පුළුවන්. කියලා දවස දවසේ දෙවෙනි දවසේ බැලුවා අඩු ගන්න මේ වසනීපයක් වෙන්න ඇති අඩු ගන්න. දෙසරයක් යනවනම් මේ බෝට්ටුව මීට වැඩි හම්බ කරන්න පුළුවන්. බැරිම තැන ගිහිල්ලා දවස් 3ක් විතර ඉඳලා අවස්තුනේ මේ අනිවාර්ය දාලා ගිහලා තියෙන්නේ. අර මිනිස්සු හම්බෙලා යාළු වෙලා ඇහුවලු මේ මොකද කරන්නේ ඊට පස්සේ කළු මම ඉතින් ඔය ටිකක් අල්ලගෙන ඉනවා ඒක විකුණලා දරුවොත් එක්ක සන්තෝෂෙන් ඉන්නවායි කියලා. ඊට පස්සේ කළු මම මෙන්න මේ වගේ ඩිග්‍රියක් තියෙන මිනිස්සෙක් ප්‍රොෆෙසර් කෙනෙක් මම ඔයාලට කියන්න හිතාන හිටියේ ඔයා බැරි වෙලා හරි තීන්දුවක් අරගෙන <clears throat> දවස් දවසට දෙසරේ ගියොත් වට මේ වගේ අඩු ගන්න එකමාරක් මාළු ගේන්න පුළුවන්. ඒතර මෙච්චර කාලයක් ඇතුළත ඔයාලට තව ඔරුවක් ගන්න පුළුවන්. මෙච්චර කාලයක් ඇතුළත ඔයාලට මේ මේ විදිහට දිනු කරලා කවදා හරි ඔයාලට මේ විදිහට හොඳ ආර්ථිකයක් ඇති කරගන්න පුළුවන් කියලා. ඒ මනුස්සයවල ඇයි කියලා ඉතින් මොකටද ඒක කියලා වුණා. ඊට පස්සේ කවලු බලන්න මං වගේ හොඳ ඒ වගේ ආර්ථිකයක් ඇති කරගත්තොත් ඔයාලට හොඳ අවුරුද්ද ඉතුරු කරලා දවස් 3-4ක් විවේක අරගෙන මං වගේ මේ වගේ තැනකට එන්න පුළුවන් කියලා. ඉතින් මනුස්සයකවලු ඒත් ඉතින් අපේ ගමට නෑවිලා තින් මම දැන්නත් ඉන්නේ ඒකම තමයි කිව්වා. හම්බු කරුවත් ඔයා මට මෙතෙන් දෙන්න පාර තමයි පෙන්වන්නේ විවේකේ ඉන්න හැටි මම දැන්වත් විවේකෙන් තමයි ඉන්නේ කියලා. ඔයගේ ආර්ථික විද්‍යාව තියාගන්න කිව්වා. මම මගේ දරුවොත් එක්ක දවස ගත කරනවා. ඒ වගේ මේ කට්ටියට ඕන වෙලා තියෙන අපිට මේ සැපෑරන් දෙන්න. නමුත් උන්දල සැප කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. සරුවචන්නාංශ මේ සේරම දැනගෙන අපිට කියලා දීලා තියෙනවා. ඔය ආර්ථික විද්‍යාඥයෝ, දේශපාලනඥයෝ, සමාජ විද්‍යාඥයෝ දඟලන දඟලිල්ල දඟලුවොත් වෙන්නේ මොකද්ද? කොරස්කට ඒවත් අත දාගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා මේ වේදනා චෛතසිකයේ ආස්වාදාදී නවසහ නිස්සරණ වක්සේ බලන්න පටන් අරගත්තොත් අපි ඇත්තටම නිවන් ලබලා වගේ තියෙන. වෙන විදිහකට කියනවා අදුක්කම සුඛ වේදනාව ඒක ස්වභාව தත්ත්වේ කරගෙන ඉපදිලා තියෙන. නමුත් මේ සැප සොයනවා කියන මේ තිරිත්තු නැති වැඩි. සැප සොයනවා කියන එක තියා අඹාගෙන යන ගතිය නිසා අපි මේ අදුක්කම සුඛයට පහුරු ගන්නවා. ඒ තාහකල් ඒකෙන් අපිට සැපයක් නැහැ. නිසා කවදා හෝ ඒ නොපෙරළෙන සුළු අදුක්කම සුඛේ දැනගත්තොත් මම කියන්නේ ඒක නිවන කියලා. අඩු ගන්න නිවන් මාර්ගයට වැටෙනවා නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයට වැටෙනවා කියලා Tamanටම තේරෙන්න පටන් අරගන්නවා. හැබැයි කවදාකවත් බැරි වෙයි Taman වටේ ඉන්න කට්ටියට ඒත්තු ගන්නලා දෙන්න. ඒ කට්ටිය කියාවේ උඹ නෝන්ජලෙක් කියලා. ඒ කට්ටිය කියාවේ උඹ බය ආදුමිනියෙක් කියලා. ඒ කට්ටිය කියාවේ උඹට යමක් තේරෙන්නේ නැහැ උඹ කරාරිනොයි කියලා. උඹ සීතල ගණන්කාරයෙක් කියලා. නමුත් ඉතින් හොඳ වෙලාවට බුදුහාමුදුර අපේ පැත්තේ නිසා කවුරු මොන જાති දහංගට දැම්මත් මොන බඳපද කිව්වත් ඒ අදුක්කම සුඛ වේදනා කියන මොකද්ද කියලා අවබෝධ කරපු මිනිස්සයාට තේරෙන්න පටන් අර ගන්නවා මේ ශාසනය කියන එක ධර්මය කියන එක පිලුණු වෙන එකක් නෙවෙයි ප්‍රතිපත්ති පුරණ එක්කනාට අනිවාර්යයෙන්ම නිවන් මාර්ගය තියෙනවා ඒ නිසා මේකට වේදේ කියලා කියනවා. මේකට ප්‍රතිවේදේ කියලා කියනවා. භාවනා කරලා යම් දවසක රූප ධර්ම ගෙවම් කරලා ලැබෙන අදුක්කම සුඛ වේදනා දැනගෙන ඒක බහුලීගත කිරීමේ මාර්ගය හරියස්තංග මාර්ගය නැත්තම් මධ්‍යම ප්‍රතිපදා කියලා දැනගත්තොත් ඒකට වයස ભેදයක්වත් ස්ත්‍රී පුරුෂ ભેදයක්වත් පැවිදි උපවිදි ભેදයක්වත් නැහැ. ඉතින් සමහරව අහනවා මේකට බෞද්ධෙක් වෙන්න ඕනේ කියලා. ඉතින් අත්‍තර මේවා දැනගෙන තොරතුරු හම්බෙනම් බෞද්ධයර තමයි. නමුත් මේක හරියට ප්‍රතිපදාව යන්න පටන් අරගත්තොත් මේ වේදයේ කිසියම් කෙනෙක් ගාව අධිකාරී ශක්තියක් නැහැ. නිසා මේවා අහලා ක්‍රියාත්මක කරලා ලැබෙන ලැබෙන වෙලාවේදී සම්‍යද්දෘෂ්ටිකව මේ தത്വෙදී බලා ගන්න පුළුවන් වුණොත් අත් මේ කරන ප්‍රයත්නෙන් එන්නේ දිගටම ඝන බහල ගොරෝසු තැනක ඉඳලා සියුම් தත්ත්වයට යamak තියෙනවා. සැප දුක දෙකෙන් පෙරලෙන තැනක ඉඳලා සැප දුක දෙකට පෙරලෙන්නේ නැති මධ්‍යම ප්‍රතිපදාට වැටීමක් තියෙනවා. තටමන මමයාගේ ඉඳලා තටමන මමයා නැති සක්කාය දිට්ඨිය නැති තැනකට යamak තියෙනවා. තද බල විචිකිච්ඡාවක ඉඳලා විචිකිච්ඡා නැති තැනට සැක පහල කරන්නේ නැති තැනකටයි යන්නේ. මේ සඳහා මේ මේ විදිහේ සීල වෘත රකින්න ඕනෑ කියලා දඟලුවාට භාවනා මාර්ගේ පැහැදිලි වෙනකොට තේනවා මේ සඳහා කළ යුතු සීල වෘත මෙච්චරයි. සීලේ මෙච්චරයි. අනික් හරිය මේ නොකරන වෙදකමට කියන ඕන කරන කෝඳුරු තෙල් කල 7යි 7යි වගේ මේ දේ දැනට තියෙනවා කියලා අර තියෙනා වූ දැනටම Taman ළඟ ස්ථිරහාර වෙලා තියෙනා වූ එකට සමාදන් වුණාට පස්සේ එදාට තමයි අපිට තේරෙන්නේ බුද්ධ ශාසනයක් ලැබීම දුෂ්කරයි, මනුස්සාත්ම භාවයක් ලැබීම දුෂ්කරයි කියන්නේ. චන සම්පත්‍ය ලැබීම දුෂ්කරයි කියලා කියන එකයි තේරෙන්නේ. අපි මේ කරන්නේ මොකද්ද ලැබිච්ච බුද්ධ ශාසනයේ තියෙද්දි වෙන ආර්ථික දේශපාලන සමාජික සමීකරණ බල බල පිට බලනින්. ලැබිච්ච manussකම තියෙද්දි අපි ಜಾති ભેද ආගම් ભેද ඇති කරන මිනිස්සු කපා කොටා ගන්න දණක ඉන්නේ. චන සම්පත්‍ය තියෙද්දි ඒක පාගගෙන ඉන්නේ. ඒ නිසා මේ වේදනාව පිළිබඳ කල්පනා කරලා ලැබිච්ච බුද්ධ ශාසනයේ තියෙන බුද්ධ ශාස්නික ගතිය, manussකමේ තියෙන manuss ගතිය, ක්ෂණ සම්පත්තිය මතු කරගත්තොත් අපිට පැහැදිලිවම කිසිම අඩුපාඩුවකින් තොරව ඊගාවට එන චිත්තක්ෂණය පිළිබඳව වෙහෙස අඩුයි. දෙවිලි තැවිලි අඩු සත්‍යයකට යන්න පුළුවන් වෙනවා. ඒ සඳහා අද මේ ධර්ම දේශනාවත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මම නැත කරනවා සීල දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා